ඒ අදාළ pāli පාඨය තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරපු pāli පාඨයෙන් මාත්‍රිකා කොටස් තමයි ඒ අපි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් මේ අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන මේ තණ්හාව විශේෂයෙන්ම පටිච්චසමුපාදයේ වැදගත් පුරුකක් විශේෂම ප්‍රායෝගික පුරුකක් විදිහට දක්වලා තියෙනවා. මේ මුළු සංසාර ගමනටම එකම හේතුව වශයෙන් දැන් උතන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන විදිහට පුරුක් 12කින් සම්බන්ධ වෙලා තියෙන මේ සංසාර වටය නැත්තම් කිලේශ වට කම්ම වට විපාක වට වශයෙන් තුනකට කරගෙන මේ කම්ම වටේ කඩන්න පුළුවන් පුරුක කඩන තැන එහෙම නැත්තම් අපි වැඩියෙන්ම සංසාර බැම්මට අහු වෙන පුරුක වශයෙන් පෙන්වන්නේ තණ්හාව. ඒක නිසාම නිවනට තණ්හක්ඛය තණ්හාව දුරු වීම වශයෙන් සඳහන් කරලා තියෙනවා. සමහර වෙලාවල් වලට සංසාර පැවැත්මට ආසන්නම හේතුව, උච්ඡන්නම හේතුව, <clears throat> විචිත්‍රම හේතුව, විස්තර හේතු වශයෙන් පෙන්වන්නේ සංහා. සමහර වෙලාවට මේක කියනවා ළඟ ළඟ හේතුව කියලා. නමුත් ඈතින් දක්වන හේතු වශයෙන් අවිද්‍යාව දක්වනවා. පටිච්චසමුපාදයේ පටන් ගන්න තැන අවිද්‍යාව. නමුත් ඒක සාමාන්‍යයෙන් බැලුව බැල්මට ඉදිරියේ කැපී පේන කෙනෙක් නෙවෙයි වැඩ කරන්නේ අපිත් එක්ක එදිනෙදා ආවිල්ලා වැඩ කරලා අපි මේ වරදට පොළඹවන්නේ මේ සංසාර වටේට කම්ම වට කිලේශ වට විපාක වට කියන මේ වටවලල්ලේ යෑම සංසාර වටවලල්ලේ යෑමට හේතු කරන්නේ තණ්හා. ඒ නිසා මේ තණ්හාව දුරු කිරීමට තමයි මේ ප්‍රධාන අපේ මේ ප්‍රතිපදාව සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව වැඩ කරන්නේ. ඒක සාමාන්‍යයෙන් ඕනෙම මේ බෞද්ධ ධර්මය පිළිගන්න ඕන කෙනෙක් දන්න දෙයක් තමයි මේ තණ්හාව කියන්නේ. ඉතින් මේ තණ්හාවත් මේ විග්‍රහ කරලා බලනකොට ඒක තුන් ආකාරයකින් වැඩ කරන බව මේ සරුවත්න දේශනාවේ මේ සමාධිති සූත්‍රේ නැතත් අනික් සූත්‍ර වල දක්වන එක කාම තණ්හා විදිහට මේ ඉන්ද්‍රියන් හා අරමුණුත් එක්ක බැඳිලා කාම වස්තුන් වැඩි දියුණු කරලා ඒ අනුව වැඩි තෘප්තියක් ලබා ගැනීමට කරන්නා වූ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කොටසට අපි කියනවා කාම තණ්හාව කියලා. ඒක තමයි මේ නව තාක්ෂණයෙන් සහ ඔය යටිතල පහසුකම් වැඩි කරලා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊගාවට ඊට යටින් තියෙනවා මේ පැවැත්ම දිගට ගෙන යාම සඳහා වෙන භව තණ්හාවක්. ඒක බැලුව බැලමට පේන්නේ නමුත් ඕනම කෙනෙකුගේ චරිතයක් ඒ ආකාර තර්කයකට ගොඩ වෙලා තර්කානුකූලව ගොඩ මේ ක්‍රියා කරන්නේ තන්නේ කරමම කාම තණ්හා විතර නෙවෙයි ඊට යටින් මේ සියල්ලගේ පැවැත්ම පිළිබඳ භව තණ්හාවක් තියෙනවා. ඉතින් මේ භව තණ්හාවේ ආස්තික පැත්ත නාස්තික පැත්ත කියලා දෙකක් තියෙනවා. ඒකේ ආස්තික පැත්ත තමයි සස්සත දිට්ඨියට වගේ වැටිලා වැඩ කරන එක තමයි පැවැත්ම දිගට ගෙනියන්න පැවැත්මක් තිබිය යුතුයි තියෙනවා ඒක රකින්න අපේ යුතුයකමක් කියලා ඒ ගන්න යාකාර හිතවිලි වලට වෙන එක භව තණ්හාව කියනවා ඒ අපි <coughs> දැනගත්තත් නොදැනගත්තත් එවැනි හිතවිල්ලකට ප්‍රතිපක්ෂ වෙච්ච නාස්තික හිතවිලි රාශියකුත් වැඩ කරනවා ඒවට විභව තණ්හාව කියලා කියනවා ඒ විභව තණ්හාව හුඟක් වෙලාවට කතාවට ලක් වෙනව අඩුයි ඒක නිකන් මේ කොන් වෙච්ච එහෙම නැත්නම් අසભ્ય ගණන් ගන්නට බැරි ගණන් ගත යුතු නැති නැත්නම් ප්‍රසිද්ධිය කතා නොකළ යුතු පැත්තකට වගේ ගිහිල්ලා තියෙන බවක් පේන්න තියෙනවා මේ මෙවුවා පිළිබඳව දක්වන ආචාර්ය මත දිහා බලනකොට. නමුත් මේ අප තුල මේ කොහොමද මෙච්චර මේ ඔක්කොමලා තණ්හාව දැනගෙන ඒක දුරු කරන්න කටයුතු කරනවා නම් ඇයි මේක වැරදිලා ඇයි මේ විදිහට මේ මේ මෙච්චර බණහාද්දි මෙච්චර ධාර්මික කටයුතු කරද්දී අපේ අතින් මේ අකුසල් සිදු වෙන්නේ කොහොමද කියලා බැලුවොත් මේ කාම තණ්හාවට භව තණ්හාවට වඩා වක්‍රාකාරයකින් වංචනික ස්වරූපයකින් මේ විභව තණ්හා වැඩ කරන හැටි බලපුවාම හරි පුදුමයි. ඒක මේ ඒකේ වැඩ කොටස. ඒක හැම වෙලාවෙදීම tire පිටිපස්සෙන් ඉන්නේ. නමුත් අපේ දවසක චරිතයේ දවසක හැසිරීම වලට සෑහෙන බලපාන. මේ සම්මා දිට්ඨි සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනවා නම් ඒ කාම තණ්හාවට තමයි ගොඩක් වෙලාට වැටෙන්නේ. මොකද ධම්ම තණ්හා කියනකොට කාම තණ්හා, විභව තණ්හා කියන කොටසුත් ඒකට ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ <clears throat> තණ්හාව දුරු කිරීම තමයි අපි මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් ටික ටික ටික ටික මේ ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක කරන්නේ. ඒකෙදී මේ තණ්හාව නැත්නම් යතෝචකෝ ආවුසෝ තණ්හාච පජානාති කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අඳුලා දීලා තියෙන්නේ ඒ තණ්හාවේ ස්වභාවයන් තණ්හාවේ විස්මූණු තණ්හාවේ ඒ චරිත මුණත් ඔක්කොම දැකගත්ත පමණට ඒක හසුරුවා ගන්නට නැත්නම් ඒකේ තියෙන මේ නරක නපුරු බලපෑම අඩු කර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා කාම තණ්හා වෙනකොට ඒක කාම තණ්හා වශයෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවනම් ඒ තේරුම් ගන්න පුළුවන් කෙනාට අපි කියනවා කල්යාණ පෘථග්ජනයයි කියලා. ඒ කාම තණ්හාව කාම තණ්හා වශයෙන් තේරුම් ගන්න බැරුව සීමාව දන්නේ නැතුව තමන්ගේ කාම සංහා සන්තරපණය කිරීම සඳහා අනුන්ගේ සැප දුක අනුන්ගේ අයිතිවාසිකම් නොතකා වැඩ කරන මට්ටමට යන එක තමයි සාමාන්‍ය පෘථග්ජනයාගේ තියෙන ලකුණ. ඒ වගේම තමයි දැන් වර්තමානයේ කාම තණ්හාව ක්‍රියාත්මක කරන්න ගිහිලා අනාගතයේ දවසක මේකට වන්දිකවන්ට වෙයි මේකෙන් නරක ප්‍රතිඵල ආධිනව තියෙයි කියලා දැනගෙනත් ඒ වර්තමාන කාමසන්නාව නතර කරගන්න බැරුව අනාගතයේට දුක් දෙන කටයුතු කරන ගතිය තමයි ඒ පෘථග්ජනික ස්වરૂපේ. ඒ නිසා ඒ කාම තණ්හාව පෘථග්ජනක පැත්තෙන් බලනකොට ස්වාමිත්වයෙන් වැඩ කරන්නේ. එයා පෘථග්ජනයා දාස භාවයේ තියාගෙන ඉන්නවා. නමුත් යම් දවසක ඒ පෘථග්ජනයා මේ බණක් අහලා එහෙම නැත්නම් ඒක තර්කානුකූලව කල්පනා කරලා මම මේ කරන්නේ කාමරාජිනීගේ කාමරාජධානී බත් බැලකමක් මෙහෙයක් නැත්තම් දාස භාවයක් කියලා තේරුම් ගත්ත දවසේ ඒ පුද්ගලයා අර කාමයේ තියා ටිකක් ගැඹුරින් බලන්න පටන් අරගන්නවා. බලන්න පටන් අරගත්තට පස්සේ තේරුම් ගන්නවා යම් ප්‍රමාණයක් ඇහැට රූප නැතුව ඇහි පැවැත්මක් හිටින්න බෑ. ඒගොම කනට යම් ප්‍රමාණයක් ශබ්ද නැතුව මූලික අවශ්‍යතාවයක් වශයෙන් ශබ්ද නැතුව කන වැඩ කරන්නේ නැහැ. නාසයට යම් ප්‍රමාණයක් ගඳ අවශ්‍යයි. දිවට යම් ප්‍රමාණයක් රස අවශ්‍යයි. කායට යම් ප්‍රමාණයක පහසක් අවශ්‍යයි මේක පැවැත්ම සඳහා. අන්න ඒ ප්‍රමාණය කොහොමද? ඒක ඉක්මවල කොතනදීද මේ සුඛභෝගී සීමාවට යන්නේ? එහෙම නැත්නම් මේ අතිශෝක්තියට යන්නේ කොතනද කියන මායිම, මරියාදාව, සීමාව තේරුම් අරගන්නට උනන්දු වුණොත් එවැනි කෙනාට කියනවා කල්යාණ පු탁ඥයයි කියලා. මේ කල්යාණ පු탁ඥයා ඒකට හරි උනන්දුවෙන් ගත කරනවා. කොච්චරක්ද මූලික අවශ්‍යතාවය ඒ අවශ්‍යතාවයේ ඉක්මවලා අතිශෝක්තියට සුඛෝපභෝගීත්වයට කොතෙන්ද යන්නේ කියන එකට ඒ පුද්ගලයා නිතරම ඒ බය සහ ලැජ්ජාව කියන දෙක මේ පවට බය සහ පවට ලැජ්ජාව කියන දෙකෙන් හැම වෙලාවෙම පාලනයක් තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා තුළ දේව ධර්ම ක්‍රියාත්මක වෙනවා. හැම වෙලාවෙදිම තමන්ගේ අවශ්‍යතාවය මෙච්චරයි. ඒ අවශ්‍යතාවය ඉක්මවන්න හදනකොටම අර බයලජ්ජා දෙකෙන් යම් ප්‍රමාණයක සංඥාවක් නිකුත් වෙන්න පටන් අර ගන්නවා දැන් මම ඉන්නේ අනුතුරුදායක ශේෂ්ත්‍රයක මගේ ආරක්ෂක භූමිය නෙවෙයි ගෝචර භූමිය නෙවෙයි ගෝචර භූමිය පැන්නයි කියන එක අන්න ඒක තියෙන කෙනාට තමයි මේ ගෝචර භූමිය පැන්නොත් මට මේ මේ විදිය ආදීනව විඳින්න වෙනවා ඒක මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි ඒක මේ කර්මානුරූපව සිදු වෙන දෙයක් මම කොහොමද මේ ගෝචර භූමියෙන් පණින් නැති වෙන්න වැටකඩලු බැඳගන්නේ කියන එක තමයි අපි ශික්ෂා කියන පදයෙන් හඳුන්වන්නේ ඒ සීමාව පණින් නැති වෙන්න වීතික්‍රම මට්ටමේ ශික්ෂා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මේ යම් සමිතියක සමාගමක රටක සිවිල් වැසියන් විසින් ඒ සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය වගේ කියන ඒ කායික ක්‍රියා පිළිබඳව කිසිම චාරයක් නැතුව හැසිරෙන්න පටන් අරගත්තොත් ඒක මේ රාජ්‍යයක් වෙන්නේ නැහැ පාලනයක් කරත වෙන්නේ නැහැ ඒ නිසා ඒ සම්බන්ධව එකිනෙකා කෙරෙහි සම්මුති කරගෙන එකිනෙකා මරා නොගන්න අපි නීති පනවන්න වෙනවා. ඒ වගේම එකිනෙකට ඇති වස්තු අනිත් එක්කන පවරා නොගන්නට නොදුන් දෙය නොගන්න මේ නීති පනව ගන්න වෙනවා. තම තමන්ගේ කාම වස්තු වලට අනුන් ඇඟිලි නොගසන්ට කාම ආචාරණ ධර්ම ඇති කරන්න වෙනවා. ඒව නැති වුණොත් අපි කියනවා ඒ නීති වීතික්‍රමණය කරා සීමා වික්මවා උල්ලංඝනය කරයි කියලා. එතකොට සීලේ කැඩීමක් සිදු වෙනවා, රාජනීති කැඩීමක් සිදු වෙනවා, සමාජයේ নানা ආකාර සමාජ මට්ටමේම මහා පෙරලියට කරනවා ඒක නිසා ශිෂ්ට සමාජ සීලයක් ශික්ෂාවක් හික්මීමක් සීතල ගතියක් ඇති කරගන්න. ඉතින් ඒකතර කර්මයේ කාමයේම තේරුම් අරගෙන සමාජික මට්ටමින් දේශපාලන මට්ටමින් ගන්නා වූ එක ශික්ෂණයක්. මේක රජයේ වශයෙන් යනකොට සිවිල් නීති කියලා කියනවා. නමුත් ආගම ධර්ම පැත්තට යනකොට අපි සීල් පද කියලා ගණන් ගන්නවා. ඒත් ඒක එහෙම රැකෙන්නේ නැහැ එව්වා දරණ පුද්ගලයාගේ චිත්තසංතානයේ හික්මීමක් නැතුව. ඒක අර ආණ්ඩුවේ පොලිස් කාර්යයක් දකිනකොට පවු නොකර ඉන්නවා වගේ. එහෙම නැත්නම් සබේ තලයේ දවල් වරුවේ ඉන්නකොට පවු නොකර ඉන්නවා. නමුත් රැයට හැංගිලා පවු කරනවා වගේ ගියොත් ආරක පනවපු නීචවල ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් පෞද්ගලික මට්ටමේ සමාජික දේශපාලන මට්ටමට වැඩිය පෞද්ගලික මට්ටමේ සිල්පද ගැන විචක්‍රමණ කෙලස් ගැන කල්පනා කරොත් ඒතර තේරෙන්න පටන් අර ගන්නවා හිත ඇතුලේ මෙවුවා යම් ප්‍රමාණයකට අවිලා පැහැවලා මෝරලා යෑමෙන් තමයි මේ සිල්පද කැඩීම සිදු වෙන්නේ. අන්නේ මෝරලා පැහැවන වෙලාවේදී අනුන්ට නොදැනුණාට අනුන්ට හානියක් නොවුනට Tamanට දැනගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. අන්න ඒක තමයි මේ පරිඋත්ථාන කෙලස් කියලා කියන්නේ. ඒක තාම උල්ලංඝනය වෙලා නැහැ. නීතිය කඩලා නැහැ. නමුත් මේ චිත්තසංතානයක තියෙන බව දැන් කාමයේ කාම ඡන්දයක් වශයෙන් නැගලා තියෙන බව තේරෙනවා. තේරුණාට ඒකට ශිල්පීය ඥානයකින් උපක්‍රම නැත්නම් ඒකට ක්‍රියාත්මක කරන්නට මේ නැතිකරන්න උපක්‍රම ලෑස්ති කරන හිටියේ නැත්නම් මේක ඕනම වෙලාවක සීමාව පණින්න පුළුවන්. ඒක නිකම් මේ ගෙවල් දොරවල් වල මේ වගේ තැන්වල මේ ගිනි නිවන උපකරණ යම් ප්‍රමාණයක් තියාගෙන ඉන්නේ. ඒක නැති වෙලා ඒවා ලෑස්ති වෙලා නොහිටියොත් මේකට ගින්නක් වෙන එකක් නැහැ කියලා යම් වෙලාවක ගින්නක් පැන නැගිලා ඒ පුංචි මට්ටමේ නැති කරගත්තේ නැත්නම් අපිට ගින්නන හමුදාවකට එන්න කියන්න වෙනවා සමහර විටක හරියට අල්ලගන්න බැරනොත් ඒක ලැබු ගින්න බවටපත් වෙලා රාජකීය රාජ්‍ය මට්ටමේ හානි වෙන්න පුළුවන් ඒකට අර එනකොටම ලැබු ගිල්ලක් වඩපත් වෙන්න ඉස්සර වෙලා නැතර කිරීම සඳහා ඒකේ ගෙවල් වලට ඒ ගිනි නිවන උපකරණ සාවිකල යුතුයි කියලා නීති සංග්‍රහ වෙලා තියෙනවා මේ වගේ රටවල්. ලංකාව වගේ රටවල් ඒව තාම නැහැ. ඒක අර ලැබුගිනි වල තියෙන බයේ තියෙන ප්‍රමාණය තමයි. එහෙම නැත්නම් මේ අපේ වීතික්‍රමන කෙලෙස් මට්ටමේ තියෙන මට්ටමට ගියොත් ඒක රාජ්‍ය මට්ටමේ ජාතික මට්ටමේ විශේෂණයක් වෙන්න නිසා සිවිල් නීති තිබුණට එක එකනාට ආචාර පද්ධතියක් තියෙන්න ඕනේ අර වීතික්‍රමන මට්ටම නෙවෙයි පරිඋත්ථාන මට්ටමේ නතර කරගන්න. ඒක තමයි අපි සාමාන්‍යයෙන් මේ සමත භාවනාවේදී කරන්නේ. එතකොටත් කාමයාගේ යම් හික්මීමක් ඇති කරනවා. අපි කියනවා කාම ඡන්දේ හික්මවනවා. නීවරණ ධර්ම කියලානේ අපි කියන්නේ පරිඋත් ทาน කෙලස් වලට පරිඋත් ทาน කෙලස් කියන තවත් නමක් තමයි නීවරණ ධර්ම. ඒ නීවරණ ධර්ම පළවෙනිම තියෙන කාමච්ඡන්දේ. ඒක තමයි ඉස්සල්ලාම තියෙන. මේ කාමච්ඡන්දේ හික්මවීමම තමයි ඇත්තටම අනිත් දේවල් වලින් ඔය ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුච්ච වගේ දේවල් වලටත් යම් යම් මේ අර්ථ ඡායා තියෙනවා. ඉතින් මෙතනදී මම කැමැති මතු කරන්න මේ මේ සංසාරයේ දිගටුර යන ගමනට ඇයි මේ එක කෙලෙසක් විතරක් නැත්තම් කාමච්ඡන්දේ පමණක් වර්ධිකාරය කරලා විත්තිකාරය කරලා අපි දඬුවම් මර දඬුවම් නියම කරන්නේ ඇයි එතකොට ඊට පල්ලෙහා තියෙන ද්වේෂය ගන්න නැත්තේ ඇයි ඊට පල්ලෙහා තියෙන මෝහය ගන්න නැත්තේ ඇයි ඊට පල්ලෙහා තියෙන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මසුරු මච්චරි ආදී දේවල් ගන්න නැත්තේ කියලා ඇත්තට මේ ලයිස්ට් මුලටම ඉන්නේ කාමච්ඡන්දේ තමයි. ඒ නිසා ලයිස්තුවම ගැනෙනවා යම් වෙලාවක කාමච්ඡන්දේ නැති කෙරුවොත් අනිකුත් සියලුම දේවල් අකර්මණ්‍ය தත්ත්වයට අභෞවිය தත්ත්වයටපත් වෙනවා. නමුත් අපි සාමාන්‍ය කෙලෙස් මුල් තුනක් කියලා හඳුනා ගන්න. කෙලෙස් මුල් තුනකට ගන්නකොට රාගය, ద్వේෂය, මෝහය කියලා. ඒකත් තව විග්‍රහ කරලා බලනකොට රාගයට කවදාකවත් මෝහේ නැතුව ජීවත් වෙන්න බෑ. ද්වේෂයටත් කවදාකවත් මෝහෙ නැතුව ජීවත් වෙන්න බෑ. ඒක හරියට චිත්‍රපට ශාලාව අඳුර කරන්න නැතුව චිත්‍රපටියක් පෙන්වන්න බැරුව වගේ. ඒ බලන චිත්‍රපටිය ශෝකාන්තයක් වෙන්න පුළුවන් දුක්ඛාන්තයක් වෙන්න පුළුවන්. නමුත් ඒ කාලය පුරා චිත්‍රපට ශාලාව අන්ධකාරය තියෙන ඕනේ. ඒකට තමයි මේක චරණ චිත්‍රයක් වශයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ. අනිත් වගේ තමයි මේ ශෝකාන්ත දුක්ඛාන්ත දෙකම සිදුවෙන්න අන්ධකාරය අවශ්‍යයි. ඒ වගේම මෝහය අවශ්‍යයි. ඒසකොට රාගය හා මිශ්‍ර වෙච්ච මෝහය, ద్వේෂය හා මිශ්‍ර වෙච්ච මෝහය කියලා ගත්තාම අර තුනත් දෙකට කඩත හැකියි. ඔයිට එහා අඩු කිරීමක් අපි කරන්නේ නමුත් සංසාර පැවැත්මට द्वේෂය කෙලින්ම සම්බන්ධ කරන්නේ නැහැ. මෝහය විතරයි සම්බන්ධ කරන්නේ. ඉතින් මොකද මේ? ඇයි මේ එකක් එකට අඩු කරන්න කියලා බැලුවොත් ඒ සාමාන්‍යයෙන් ඒ ආචාර්යවරු පෙන්වන්නේ ද්වේෂය කියලා කියන්නේ රාගයේම වංචනික අවස්ථාවක් කියලා. ද්වේෂය වැඩ කරනකොට උන්කාවක් ඒ වංචනික ගතිය රාගයට වැඩියෙන් තියෙනවා. රාගයේදී ඒ රාගය තියෙනකොට රාගය වශයෙන් දැනගන්න පුළුවන්. නමුත් ද්වේෂය උන්කාවක් වෙලාට වංචනික විදිහට වැඩ කරනවා. අපි ගත්තොත් යම් කිසි වස්තුවක් රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කියන මේ කාම වස්තුවක් ගත්තොත් ඒ දේ අපිට ලබා ගැනීමට ඇති ආසාවට අපි කියනවා ඡන්දේ කියලා, කාමයේ කියලා නැත්නම් කාම ඡන්දේ කියලා කියනවා, ලෝභය කියලා කියනවා. ගොඩක් වචන තියෙනවා. නමුත් ඒක නොලැබී ගියාට පස්සේ අපිට වෙන්නේ ද්වේෂය. අපි බලාපොරොත්තු වෙච්ච ඒ අවශ්‍ය කාම සම්පත්‍ය නොලැබී ගියාම ද්වේෂය එන්නේ. ඒ හේතුව පෙන්වන්නේ මොකද්ද? මේ නොලැබී යෑම නිසා අපි බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තුව සුන් වී යාම නිසා ඒ වෙනුවට අපි හිතමු අපි මේ විශේෂ වර්ගයේ මේ වාහනයක් අපි බලාපොරොත්තු වෙනවා. වාහනයක් අපිට කොහොම හරි හම්බ වෙනවා. නමුත් විශේෂ වර්ගයේ වාහනයක් බලාපොරොත්තු වෙනවා. ඒ වාහනේ වෙනුවට ලැබුණේ ඒ බලාපොරොත්තු වුණාට වැඩිය බාල වර්ගයේ වාහනයක් නම් අර ලැබිච්ච වාහනයට ද්වේෂ කරනවා. ඒ මොකද හේතුව අපි බලාපොරොත්තු වෙච්ච අර උසස් தত্ত্বය ප්‍රතිස්ථාපනය කෙරුවේ මේ කුණු කන්දරෙන් කියලා ඒකත් එක ද්වේෂ කරනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ වෙනුවට බලාපොරොත්තු වෙච්ච වඩා හොඳ වාහනයට කොච්චර ලෝභ කරාද ඒ හා සමාන ද්වේෂයක් හම්බෙච්ච බාල වස්තුවට ඇති වෙනවා. ඒ නිසා මේ බාල වස්තුවට ද්වේෂය කියලා කියන්නේ වෙනුවට ලබන්න හිතාගෙන හිටපු මනෝරූපේ කෙරෙහි ඇති ලෝභයම තමයි. ඒ නිසා ද්වේෂය කියන්නේම ලෝභයේම හේවණල්ලක්. ඒ නිසා ලෝභය නැති කරා නම් ද්වේෂ පිළිබඳ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්න පැත්තෙන් බලනකොට ලෝභය හා සමාන ප්‍රශ්න රාශියක් ද්වේෂෙමුත් ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි ද්වේෂයෙන් ඇති කරන ප්‍රශ්න, ලෝභයෙන් ඇති කරන ප්‍රශ්න වලටත් වඩා සමහරලාට සංකරතා ඇති කරනවා, සංකීර්ණතා ඇති කරනවා, ඒ වගේම වංචනික විදිහට වැඩ කරනවා. ඒක නිසා මේ කාම ඡන්දය කියන එක ගැඹුරින් බලලා නැත්නම් පැවැත්ම විශේෂ දුවන භව තණ්හාව කාම කාම තණ්හාව ඉක්මවල යන භව තණ්හාව ගත්තොත් ඒත් එක්ක වැඩ කරන මේ විභව තණ්හාවේ වැඩපිළිවෙල කාමය තුලින්ම තමයි විස්තර කරලා දෙන්න වෙන හැබැයි හැම වෙලාවෙදීම නැත්තම් බොහෝ විට ඒකේ තියෙන ආ වූ මේ වංචනික ස්වරූපය දැනගන්න සිද්ධ වෙනවා. නොදැන ගත්තොත් අපි ඒ අර බෙහෙත් අහන්න නැතුව යනවා විභව තණ්හාවට නැත්තම් මේ වංචනික ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙන තණ්හාවට. ඉතින් ඒකට අපි ඉස්සරහට විස්තර වශයෙන් කල් ගන්න වෙනවා කොහොම නමුත් මේ විස්තර කරන හේතු විදිහට ඒ පරිඋත්ථාන කෙලෙස් දුරු කරගෙන ගියාට පස්සේ ඒකට ලේසි නෑ මොකද එතනක් තියෙනවා කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ වගේ මේ පැතිකඩ දෙකම තියෙනවා මෙන්න මේක කරගෙන යනකොට මට මතක් වෙනවා මේකට මේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතිලා අපි ඔය විවස්ථාවේ ලොකු ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම වාක්‍යයක් කියලා තියෙනවා මේ යෝගාවචරයන්ට යෝගාවචර සංස්ථාවේ විවස්ථාවක් අංකයක් සඳහන් කරලා තිනවා තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු කියලා. ඉතින් මේක අපි කිව්ව දැන් මාස දෙකකට මාසයකට දෙසරක් විතර වගේ කියවනවා. ඔක එච්චර මිචින් මහා ලොකුවට හිත වැදුනේ නැහැ. නමුත් පහුගිය අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා මේ විවස්ථා ඉංග්‍රීසියට දාන්න ගියා. ඉංග්‍රීසි දාන්න ගියාට පස්සේ දැන් කොහොමද මේක පරිවර්තනය කරන්නේ? තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු. මේක ක්‍රියාත්මක වෙන්නෙම මේ විභව තණ්හාව පිළිබඳ පොඩි ඉඟියක්. අපි යම් කිසි කෙනෙකුට තර්ජනය කරනවා නම් අපි යම් කිසි කෙනෙකුට ඒ වගේ නීතියක් පනවන්න හදනවා නම් මොකකින් හරි අපිට සම්බන්ධයක් තියෙන කෙනෙකුටම තමයි. දන්නා නැති නොදන්නා කෙනෙකුට අපි කවදාකවත් එහෙම තර්ජනය කරන්න යන්නේ නැහැ. ඒක නිසා එතන තියෙන අර බැඳීමේ තදකම එන්න එන්න අපි කර තර්ජනේ වැඩි වෙනවා. අපි හිතවත් යන හැඟීම වැඩි වෙන්න වැඩි වෙන්න ඒවා මම කල යුතුයි මේ වගේ යුතුයකම් කියලා අපි පවරගෙන පටවගෙන ඒ වගේ සීමාව ඉක්මවපු ගමන් ඒවා පිළිබඳව ද්වේෂයක් ඇති කරගන්නවා. ඉතින් ඒ හා සමාන දෙයක් ඉතුරු අංශයේ අපේ සම්බන්ධ වෙන අනිත් පාර්ශවෙත් සිදු වෙනවා. ඉතින් අන්තිමට බලනකොට ලොකු කැක්කමකින් පටන් අරගත්තට සහෝදරකමකින් පටන් ගත්තට මාතෘ සිනාසිකින් පටන් ගත්තට ඇතුළත තද ද්වේෂයක් එන්න පටන් අරගන්නවා. ඒක දැන් මේ මේ මේ වගේ අවිජින්ත පටන් ගත්තට පස්සේ මට පෙනුනේ වෙන පැතිකඩකින් නිදර්ශනයක් වශයෙන් ඉදිරිපත් කරනවා නම් අපේ මේ දෙමාපියෝ ලැන්ටත් ලංකාවෙත් විශාල වියදමක් කරගෙන ගන්දරවල් වියදම් කරන කොළඹට ඇවිල්ලා පදිංචිලා ඒ දරුවන්ට උගන්වන්න හදනකොට ඒ දරුවන් ඒ අධ්‍යාපන සඳහා යෙදවුමක් ටියුෂන් යවිල්ලක් මේ මේ වෙලාවේ පාඩම් කරන්න ඕන කියලා යෙදවුමක් යොදන්න හදාන්නේ ඒ කාන්තියම තමාගේ යන හැඟීම නිසා හිතවත් යන හැඟීම නිසා. මුත් ඒ දරුවෝ දකින්නෙම දෙමාපියෝ අපිට අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරනවා කියන්නේ. අනවශ්‍ය විදිහට හැම දෙයකටම ඇඟිලි ගහනවා කියලා. ඒක ඊටාම උග්‍රයි මේ රටේ ඉන්න දෙමාපියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් ඇත්තට මේ දෙමාපියෝ මෙහෙට ආවේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව ඒ රට රාජ්‍ය වලින් ඇවිල්ලා මෙහෙට කරගෙන ජානිතක බාහිර පරිසරයත් ඉතින් දරුවන්ට එච්චරම සුදුසු නෑ ඒ නිසා ගොඩාක් ඒ නපුරු නරක දේවල් වලට යන්න දෙන්නේ නැතුව ගෙදරම තියාන සුචරිතවත් කරගන්න අධ්‍යාපනයක් දෙන්න පුදුුවන් තරම් ඉතින් එක එක ක්‍රම කරනවා ඒක කරන්නේ දෙමාපියන්ගේ දෘෂ්ටි කෝණේ දෙමාපියෝ එතකොට දරුවන්ගේ දෘෂ්ටි කෝණය බලන්න ටිකක් පමා වෙන ගතියක් තියෙනවා ඒ නමුත් දරුවන්ට තියෙන්නේ දරුවන්ගේ දෘෂ්ටි කෝණය. ඒකෙන් බලනකොට පේන්නේ මේ හිතවත් යන හැඟීම නිසා, සමාගය යන හැඟීම නිසා නිට්ටරෝම තර්ජන නැතත් විවිධාකාර මේ කොන්දේසි தত্ত্ব අනිත් පුදුම විදිහට ද්වේෂයක් දිනු වෙන පටන් ගන්නවා. ඒක නිසා ඒක දෙමාපියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවයේදී සෑහෙන කැලලක් බවට, පිළිලයක් බවට, පිළිකාවක් බවට එන්න එන්න එන්නපත් වෙනවා. මේපත් උනාට පස්සේ දවසක ඕක ජාතික මට්ටමට යයි. ඒ මොකද හේතුව අර මේ හිතවත්කම නිසා බලවත් තමාගේ යන හැඟීම නිසා පුදුම විදිහට මේ නීති කොන්දේස් දාගෙන තර්ජනය කරන්න පටන් අර ගන්නවා. ඉතින් මේකෙදි අර ඉස්සල්ලා ඒ තමන්ගේ සැපක් වෙනුවෙන් නෙමෙයි දරුවා වෙනුවෙන් තමයි කරන්නේ. ඒ මොකද අපි දරුවන්ගේ අයිතිකාරෝනේ. ඒ වගේම දරුවන්ගේ මේ ගාඩියන්ස්ලා වගේ ආරක්ෂකයෝ වශයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතන මේ කාම තණ්හාවක්ම නෙවෙයි වැඩ කරන්නේ. යම් ආකාරයක භව තණ්හාවක් වැඩ කරනවා. ඉතින් අපේ දරුවෝ අපි බලා ගන්න ඕනේ ඒ දරුවන්ගේ පැවැත්මක් තියෙන්න ඕනේ කියලා. කොතනද ඕක විභව තණ්හාවක් වඩටපත් වෙන්නේ? ඊට පස්සේ කොහොමද දරුවන් දෙමාපියන් අතර ගැටුමක් වඩටපත් වෙන්නේ? ඇයි මෙච්චර මේ ඔයා බලා උදව් කරනකොට මේ දරුවෝ මේ නාස්තික හැඟීම් ඒ වනස් හිතවිලි ද්වේෂ හැඟීම් මතු කරගන්න කියලා බැලුවට පස්සේ බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අර මේ රටකින් රටකට යනකොට එන කල්චරල් ෂොක් එකත් එක්ක මේකත් ආවට පස්සේ හරි අසරණ භාවයකටපත් වෙනවා. යම් විදිහකට ජනගහණය ඒ කියන්නේ Taman ආශ්‍රය කරන තියෙන ස්වදේශිකයන් ගන්න අඩු වුණොත් ප්‍රශ්නේ උග්‍රකම තව වැඩි වෙනවා. දරුවට තියෙන සොයාබන්න ගතියත් වැඩි වෙනවා දරුවා වෛර කරන ගතියත් වැඩි වෙනවා ආදා බෙදා ගන්න කෙනෙක් නැති ගතියත් වැඩිලා ඒ නිසා මුලින් මුලින් මේ රටවල් වලට එන ඇත්තන්ට මේක තදින් බලපානවා දැන් වෙලා තියෙන්නේ අර හුඟක් කොමියුනිටි එක ඉන්න නිසා එක එක කට්ටියට බෙදා හදා ගන්න පුළුවන් නිසා දෙමාපියන් අතර යම් විදිහක හදා බෙදා ගැනීමක් කරනවා. නමුත් මං හිතන්නේ උත්තරේ එතන නෙවෙයි තියෙන්නේ කියලා. උත්තරේ තියෙන්නේ තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුගේ ජීවිතයට අත තියන්න යන්න එපා. ඒක කරන්න ගියාම කොතන මේ භව තණ්හා විභව තණ්හාවක් බවටපත් වෙලා ප්‍රේමයේ ආදරය වනසිතවිල්ලක් බවට විනාශයක් බවටපත් වෙනවද කියලා කියා ගන්න බෑ. ඒ වුණත් එතන තියෙන්නෙම ප්‍රේමෙමයි. තණ්හාවමයි. කාමෙමයි. කුසල මේ කාම ඡන්දේම තමයි. නමුත් ක්‍රියාත්මක වෙනකොට සම්පූර්ණ අර මාතෘ පීතෘ සෙනෙහසක් නැති කරන ද්වේෂ මට්ටමට එන්න ඉඩ තියෙනවා. ඉතින් මේක මේ බාහිර චරිත අරගෙන බැලුවොත් මේ වගේ නිදර්ශනත් එක බලන්න පුළුවන්. ඒක ඇතුළතත් අභ්‍යන්තරගත වෙන එකක් තියෙනවා. අපි තුලම අපිට ද්වේෂ පහළ වෙන වෙලාවක්. අපි තුලම අපිට නොදැනුවත්වම වෛර කරගන්න වෙලාවල් ඇවිල්ලා ඒක මේ තණ්හාවේ තියෙන මේ වංචනික ස්වરૂපේ තණ්හාවේ තියෙන මේ tire පිටිපස්සේ ඉඳලා වැඩ කරන ස්වરૂපේ දන්නේ නැති වුණොත් අන්තිමට අපේ මානසික රෝගීන් බවටපත් වෙලා බාහිර කට්ටියක උදව් ඕන වෙනවා අපිට මේ කාරණාව තේරුම් ගන්න. ඒ වුණත් ඒ තේරුම් ගැනීම ඉතාමත්ම අමාරුයි. හේතු ගන්නලා දෙන්න අමාරුයි. මේ තමා තුළ තමන්ට තියෙන द्वේෂයමයි මේ নানা ආකාර නම් වලින් සඳහන් කරන මේ මානසික තත්ත්වයටපත් වෙන්නේ. ඒක බාරගත්තා නම් විතරයි ඒ කරන කවුන්සලින් හරි මොන හරි වැඩක් වෙන්නේ. ඒව නැති තාක්කල් නිකන් නිකන් මේ සප්‍රසිල්ලක් විතරයි වෙන්නේ. ඔබ තැබීමක් විතරයි කරන්න පුළුවන්. ඒක තමයි අමාරුම දේ. ඒ කියන්නේ අර කාමේ කාමයේ වශයෙන් ක්‍රියාත්මක වෙනකොට නීති උල්ලංඝනය වෙන්නේ නැතුව කියන එක නෙවෙයි සමාජ ප්‍රශ්න ඇති කරන්නේ නැහැ කියන එක නෙවෙයි නමුත් ඒක බොහොම ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් කාමයේ ද්වේෂය වශයෙන් ක්‍රියාත්මක වෙලා. නැත්තම් කාම තණ්හාව භව තණ්හාවක් වෙලා භව තණ්හාව විභව තණ්හාවක් වුණාට පස්සේ පුදුමාකාර විදිහේ මානසික තත්ත්වයක් වාටපත් වෙනවා. ඉතින් මේ භාවනා කරනකොටත් මේව සමහර විටක ඉස්මතු වෙලා පේන වෙලාවල්. Taman කෙරේ Tamanට ඇති ද්වේෂය සමහරලාට ඉස්මතු වෙලා පේනවා. ඉතින් ඒ නිසා යම් ප්‍රමාණයකට එහා එවැනි මානසික රෝග තත්ත්ව තියෙන ඇත්තෝ භාවනා කරන්න ගියාම හුඟක් විලෝපනමත් වෙන්න නිසා බටහිර මානසික විද්‍යාව පැත්තෙන් බලන ඇත්තෝ සටහන් කරනවා ප්‍රශ්නයක් අහනවා රිට්‍රීට් එකට එනකොට මානසික රෝග තිබුණාද මානසික රෝග වලට බෙහෙත් තරම් තිබුණාද කියන මේ ප්‍රශ්නේ අහලා එහෙම තියෙන ඇත්තෝ ගන්නෙත් නැහැ. මොකද අරගෙන ඉවරලා මේක වැඩි වෙන්න පුළුවන් කියලා. ඒ අරබුරු මේ ඉඳදී මේ ප්‍රශ්නේ මතුවෙලා අපි ඒ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරා මේ ඇතුළට එන අයට මේක සුදුසුකම් මෙන්න මෙහෙමයි කියලා දෙන්න ඕනේ යම් ආකාරයකට ඒ මත් කුඩු මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා හෝ මානසික රෝග තිබුණු කෙනෙක් ආවොත් බාහිර නොගන්ට අපි නීති හදමු කියලා. ඉතින් ඒකෙදී ස්වාමීන් වහන්සේ ආදීම බොහෝමත්ම විවෘත බොහෝමත්ම මේක මේක ඔළුවට ගන්නෙම නැති ප්‍රචාරය තමයි දැක්වේ. ඒක ඔයගොල්ලෝ කලබල වෙන්න එපා ඒක මම බලා ගන්නම් කියලා. ඉතින් නීති හදපු ඔක්කොටම හරි මේ මේ ආත්ම අනුකම්පාවක් ඇති වෙනවා මෙච්චර මේ බරපතල ලෝකේ තියෙන ප්‍රශ්නෙට මේ ස්වාමීන් වහන්සේට අපි හේතු ගන්නවට හදනකොට මොකද මේ ස්වාමීන් වහන්සේ ගණන් ගත්තේ නැති කියලා. ඇත්තටම මේ බෞද්ධ ප්‍රතිපදාවේ බලනකොට ඒ සමහර විටක අර බටහිර මානසික විද්‍යාවෙන් බලන දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි වෙන්නේ නැති බලන නැත්තේ එහෙම වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා මම දැකලා තියෙන්නේ යම් ආකාරයකින් ඒ කෙනෙක් භාවනා කරන යනකොට ඒ ටිකක්කම් කරලා බලන්න ඕන හැබැයි. අසුරු කරලා බලනකොට යාට පේන්න තියෙනවා නම් යම් ආකාරයක මානසිකව දුර්වලකම් නමුත් ඒ ස්වාමීන් වහන්සේ කෙරේ ගෞරවය තාම තියෙනවා නම් එමීට එමීට අර විපස්සනා කරපු හිටපු කට්ටිය සාමාන්‍යයෙන් සමත භාවනාවක් වගේ එකට අඩු කරනවා. බුද්ධානුස්සති ටිකක් කරගෙන ඉමු. නැත්තම් මෛත්‍රී භාවනා කරගෙන ඉමු. නැත්තම් අසුභ සතිය භාවනා කරගෙන ඉමු කියලා අර විපස්සනා වැඩවලට දාන්නේ ඉතින් ඒක සමහර ඇත්තන්ට හරියනවා. හරි ගියොත් නැවත විපස්සනාට දානවා. ඒකත් හරි ගියේ නැත්නම් ව්‍යංගාර්ථයෙන් මතක් කරනවා සීල ගැන සැලකිලිමත් වෙන්නේ කියලා. පුළුවන් තරම් මේ භාවනා මධ්‍යස්ථානයකට වෙලා ඉඳ භාවනා කරන්න යන්න එපා. භාවනා කරන කට්ටියට උපස්ථාන කරන්න. නිතර බුදු වත කරන්න. අතුපතු ගානෙව කරන්න. පුළුවන් තරම් සීලක ඉඳී කියලා ඒ අර එnde end end end පල්ලෙහා ගියරයකට දාන්න. එහෙමත් බැරි නම් පුළුවන් තරම් දානෙට යොමු කරන්න. අන්නේ විදිහට අර විභව තණ්හා මට්ටමින් විකෘති වෙලා තියෙන දේවල් භව තණ්හාවට කාම තණ්හාව පැත්තට දාලා ඒකට ප්‍රතිකර්ම කරගෙන කරගෙන යන එක තමයි කරන්නේ. ඒ කියන්නේ එයාට අන්න මේ ආත්මේ නිවන් දැකලා මේ ආත්මේ වැඩ කරලා නිවන් දකින්න තරම් පිං මදි ගතියක් කරන උත්සාහය තුල තේරෙන්න පටන් අර ගන්නවා. තේරුණාට පටන් අරගත්ත පස්සේ පාරමිතා පිරීමට අවශ්‍ය වෙන දේවල් වලට මේ විපස්සනාවේ සමතෙට සමතෙන් සීලෙට සීලෙන් දානෙට වගේ දේවල් වලට යොමු කරගෙන යොමු කරන ගියාම හරි තැනට වැටුනොත් ඒ කියන්නේ භාවනා කරන්න ගියාට යාට නිින්දයක් නැති වෙනවා වමන යනවා নানা ආකාර රෝග එනවා නමුත් ඒ ගුරුවරයාට හරියට තේරලා සමහරලාට එයාගේ අවශ්‍යතාවය තිබුණේ දානේ අඩුපාඩුවක් නම් දානේ දෙනකොට භාවනා කරා වගේ අමුතු පිපිලක් එන්න පටන් ගන්නවා අමුතු ගැම්මක් එන්න පටන් අර ගන්නවා සමහරුන්ට මේ සීලය පිළිබඳව නැවත සලකා බලලා සීලයට හොඳට හතර පැත්තෙන් ආරක්ෂා වෙනකොට භාවනාවකින් හම්බ වෙනා වගේ ලොකු ගැම්මක් එන්න පටන් අරගන්නවා. ඉතින් ඒක නිසා ඒ අපේ බෞද්ධ ක්‍රමයේ හැටියට බලනකොට හැම උත්තරේටම නැත්නම් මේ කාමයේ තණ්හාව දුරු කිරීමේ වැඩපිළිවෙලට මේ භාවනාවම නෙවෙයි එකම උත්තරේ. හැබැයි භාවනාවට දැම්මට පස්සේ ඒ පුද්ගලයාට තියෙන දෝෂේ, ඒ පුද්ගලයාට තියෙන දුර්ලකම, ඒ පුද්ගලයාට තියෙන යටිපහුව වෙච්ච ප්‍රශ්නේ මොකක්ද කියලා දැක ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒකෙදී ඉතාමත්ම පරිසං වෙන්න ඕනේ බොහෝ කාලයක් පරීක්ෂා කරන්න ඕනේ. බොහෝ කාලයක් පරීක්ෂා කරනකොට තමයි සමහර විටක ඒකට ලක්විච්ච පුද්ගලයාටම තේරෙනවා මම ඉස්සර වුණා වැඩි මම ඊට පස්සේ බසන්න ඕනේ කියලා. සමහරලාට ගුරුවරයා යෝජනා කරනවා. ආන්නේම යෝජනා කරලි වල හරි තැනට ඇවිල්ලා එතනින් මේ නියම උත්තරය ලැබුච්ච ගමන් ඒ ඉස්සරහට යන්න පුළුවන් ගතියක් තියෙන නිසා මේ කාමයට එක්ක වැඩ කරනකොට එකක් තමයි මේ ඍජුව අපි දකින දවල්ට පේන කාමේ. මේක වැඩ කරන එක අමාරු නෑ කියන්න බෑ අමාරුයි. මොකද හුඟක් වෙලාට මේ වැඩපිළිවෙල අන්දමන්ද වෙන්නේ මේ වැඩපිළිවෙල සංකීර්ණතාවයටපත් වෙන්නේ අපි අර මේ වංචනිකව අපතුල ක්‍රියාත්මක වෙන මේ විභව තණ්හාවේ එහෙම නැත්නම් द्वේෂයේ වැඩපිළිවෙල කියව ගන්න තියෙන අමාරුකම. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ඔය නැත්නම් ධම්ම සංගණී කියන අභිධර්ම පොතේ අටුවාවේ ලියලා තියෙනවා මේ සිල් රකින්නේ නැති අපි කියන ඉස්සලා ගත්ත විදිහට අන්ධ පෘ탁ජනයයි කියලා කොටසක් ඉන්නවානේ. දැන් කාම සම්පත්තියමයි ඒකට අන්ට වැඩ තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඉච්ඡා. ඒක වැඩිපුර හම්බ වෙනවා නම් හොඳින් හරි නරකින් හරි ආධාරණ සාධාරණ ධාර්මික අධාර්මික කොයි එකක් දෙයක් නැහැ. ලැබිච්ච ගමන් ඒ පුද්ගලයා ලෝකෙන් අමතක වෙනවා. ඒකට මත් වෙලා නතු වෙලා කටයුතු කරනවා. ඒකට අපි කියනවා අන්ධ පෘථග්ජන භාවය කියලා. ඉතින් අපි මේ රටවල වල ඒවා දකින්න හොඳට. අන්නේ අන්ධ පෘථග්ජන භාවයේ තියෙනකොට ඇත්තටම ප්‍රධානම සංසාර ගැටේ වදින්නේ එහෙම නැත්නම් මේ කොක්ක වදින්නේ එහෙම නැත්නම් වටවලල් යන්නේ කාමේ නිසා. නමුත් යම් කිසි වෙලාවක මේක දැනගෙන මේකේ ආදීනව දැනගෙන යම් ප්‍රමාණයකට වීතික්‍රම මට්ටමේ කෙලෙස් අත්හතර කරන්න ඕනේ මම ටිකක් සීලක පිළිටන්න ඕනේ මම පංචිල් ගන්න ඕනේ පංචිල් රකින්න ඕනේ අටසිල් ගන්න ඕනේ අටසිල් රකින්න ඕනේ කියලා ඒ කාමභෝගී පුද්ගලයේ සීලයකට පිළිట్లా හරිය ගමන් ඒ පුද්ගලගේ චරිතයේ වඩාත්ම ක්‍රියාත්මක වෙන්නේ කාමයෙන් නෙවෙයි ද්වේෂයෙන් කියලා ලියලා තියෙනවා ඊට පස්සේ ඒ මුන්දර කවදාකවත් නැති විදිහේ කේන්ති යන පටන් ගන්නවා අර කාම ආශාවෙන පුත අන්ධ පුතක් යන භාවයේදී ඔහුගේ චරිතය ප්‍රධාන වශයෙන් කාමයේ තුලින් විස්තර කරන්න පුළුවන්. නමුත් සිල් ගන්න ගිය ගමන් ඉතින් ද්වේෂයෙන් පටන් ගන්නවා. ඉතින් මේක කවදාකවත් සිල් ගන්න සීලකට යాన කෙනෙක් අපේක්ෂා කරන දෙයක් නෙවෙයි ලෝකේ අපේක්ෂා කරන්නේත් නැහැ. නමුත් මෙහෙම දේවල් අඩු ගන්න අටුවාව පවා තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඒවා දැනගෙන හිටනම් මේ කාමයාගේ පැතිකඩ තුනම කාම ආසාව නැත්නම් කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව කියන මේ තුන ඕක ඊට වැඩි වෙනවා මේ ධ්‍යාන භාවනාවක ඒ මට්ටමට ගියාම ඊට පස්සේ සමාධිය විපස්සනා කරන්න ගියාම එන්නේ එන්නේ එන්නේ නම් Taman ළඟ තියෙන ඒ අකුසල වේග චිත්ත වේග ආවේග කැපිපෙන්න එන්න පටන් අර ගන්න. සමහර වෙලාවට අර අන්ධ පෘථග්ජන භාව කාලේ තිබුණන කාම ආශාවට වැඩිය කාම තණ්හාවත් මතුවලා එනවා භාවනා කරගෙන යනකොට. සමාජයට හිතා ගන්න බැරි තරම් වනස් හිතවිලි ඇවිල්ලා මේ අනුන්ට විනාශ කරන්න තමන් විනාශ කරන මට්ටමකට එන්න ඉඩ තියෙනවා. ඒ මොකද හේතුව අර හිතේ සංවේදී භාවය වැඩි වෙනකොට ඒ කාමයේ වෙනසා යට වෙලා තිබුණ ඒ වංචනික ගති මතුවෙන්න පටන් ගන්නවා. අන්න ඒක එනකොට එව්වා කෙරේ දක්වන ආකල්පය හරිමම විසමයි. හරි අමාරු ගුරුවරයෙකුට අල්ලගන්න. ඒ මොකද ඒ ඒකට ලක්කච්ච පුද්ගලයා අපි මෙතේ යෝගාවචරයක් නේ ගන්නෙ. ඒ යෝගාවචරය ඒවට දෙන අර්ථකතන හරීම අසංවිධිතයි. හරීම කලබලකාරී. කිසිම එකලාසයක් නැහැ. ඉතින් ඒකට හරි අමාරු ගුරුවරට ඒක තේරුම් ගන්න. ඉතින් 아무ත් ගුරුවරයා හොඳට දන්නවා අපි මේ කරන්න හදාන්නේ මේ මොලේ ඔපරේෂන් එකට වැඩිය සියුම් වැඩක් බව. ඒ නිසා බොහෝමත්ම සංවේදීව තමයි බලන්නේ. නමුත් යම් ආකාරයකට මේ සතිය කියන චෛතසිකය එක යන කෙනෙක් නම් ඒ කියන්නේ සතියෙන් දෙයක් දිහා බලලා ප්‍රතික්‍රියා නොකර එන දේ මොකද්ද කියලා රෝග නිర్ణමය අවස්ථාවෙන් බලන්න පුරුදු කරපු කෙනෙකුට නම් එවැනි ගනුදෙනුකදී ගුරුවරටයි ගෝලයටයි දෙන්නටම යම් ප්‍රමාණයකට වගකීම් බෙදලා යනවා. බෙදලා කියහම මේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන අවස්ථා වැඩි. ඒක නිසා මේ මේක සම්බන්ධයෙන් කියනකොට ඒක කිට්වින් යන කතාවක් කියවිලා තිබුණා පහුගිය දවස්වල මේ බලංගොඩ අපේ නැති වෙච්චි නායක හාමුදුරුවෝ ආනන්දමෛත්‍රී හාමුදුරුවෝ ඉන්න කාලේ කරපු මේ සාකච්ඡාවක් පත්‍රයේට ලියන මහත්තයෙක් කියලා තිබුණා. ඒ මහත්තයා කියලා තිබුණා මේ ස්වාමින්වහන්සේ මේ අපි මේ මේ සීලය භාවනාවට ගියාට පස්සේ වෙනදට වැඩිය මාර බලවේග එන කතාවක් තියෙනවා මේ සාමාන්‍ය ඒක මේ කාලේ නිතර නිතර ඇහෙන්න තියෙනවා අපි මේ සීලයක් නැතුව සමාධියක් නැතුව ඉන්න කාලේ වත් තිබුණා දන්නෙත් නැහැ නැතුවා දන්නෙත් නැහැ නමුත් වැඩට බැස්සට පස්සේ මාර බලවේග වැඩි කියලා ඊපස්සේ ජේසුස් කියලා ඒක එහෙම තමයි ඒක හැටි එහෙම තමයි යුද්ධයක් ප්‍රකාශ කරුවට පස්සේ ඉතින් සතුරක් ලොකු වෙන එක අහන්න දෙයක් කියලා මේ මාශීලිය කියලා කියන්නේ සමාධිය කියලා කියන්නේ එහෙම දෙයක් තමයි. හැබැයි මහත්තයෝ මට එකක් කියකිය විපස්සනාවට මාර බලවේග නැහැ කියලා දෙනවා. මට හරි පුදුම ආසාවක් ඇති වුණා ඒ ස්වාමීන් තාම සරල භාෂාවෙන් මේ කියාපු දේ. මොකද විපස්සනාවට ඉන්නෙත් මාර බලවේග අර කියන විදිහට රාගයේ මාර්ගයෙන්, ద్వේෂයේ මාර්ගයෙන්, වංචනික ස්වරූපයෙන් කොයි එකාවත් තීන්දුවකට යන්නේ නැහැ. සතියනේ අපි ඉස්සරහට කරන්න හදන්නේ. සම්පජාන්නේ ඉස්සර කරන්න හදන්නේ. කිසි වෙලාවක ඒව මතුවෙච්ච ගමන් ඒව විනිශ්චය කරන්න යන්නේ ඒක නැවත නැවත බලනවා. වෙන විදිහට කියනවා මාරය ආවත් ඵලයන් යන්න කියන්නේ නැහැ. එන්න වාඩි වෙන්න ග්‍රීන් ටී එකක් බොමු කියලා වාඩි කරනවා. එසකොට ඔය මාරය ඔච්චර විලිස්සන්නේ නැහැ. එන්නකොටම අයින් කරන්න හදන්නේ මගේ සීලේ කඩයි, මගේ සමාධිය කඩයි. ඉතින් අර දැනට මේ తాවකාලිකව සමාදන් වෙච්ච මේ සීලය කඩයි කියලා දරුවන්ට බයිනවා, ටෙලිවිෂන් එකට බයිනවා, පත්තරයට බයිනවා, අල්ලපගෙදරට බයිනවා. ඉස්සෙල්ලා මොකක්ක කරදරයක් නැහැ. ඒ වගේම යන්තම් සමාජයක් ආවට පස්සේ කවුරු හරි කැස්සොත් හයියෙන් දොර දොරක් වැහුවොත් ඉතින් කේන්ති යනවා. එතකොට මේක තුල ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂයේ බව එහෙම නැත්නම් මේ වංචනික ධර්මයක් බව ඒ නැත්තන් සීලයේ උගන්නන කෙනාට උගන්නන්න සීලේ එහෙම පාඩමක් නැහැ. නැත්තම් මං කියන්නේ මේක සීලය විසින් අතර සීලය විසින් හොඳ පැති ගොඩක් කරනවානේ. අර කියන විදිහට වීතිකම කෙලස් වෙන්න දෙන්නේ නැතුව සමාජ මට්ටමක් ඇති කරනවා. Taman තුලත් හික්මියාවක් ඇති කරනවා. නමුත් මතක තියාගන්න සීලයේ විචින් ප්‍රශ්නයක් ඇති කරනවා. සීලයේ විසින් ඇති කරන ප්‍රශ්නෙට සීලයේ තුල උත්තර නැත. සීලයේ විසින් ඇති කරන ප්‍රශ්නේ තමයි මම සීලවන්තයි කියලා තණ්හා මාන දිට්ටි වඩන එක. වැඩුවට පස්සේ අපි පුදුම විදියට සිල් නැති やつෝ තිරිසන්දු ගානට දාලා සාකලා කිසිම චාරයක් නැති වෙන විදිහට මනුස්සකමවත් නැති විදිහට පහත් කළ සලකන්න පටන් ගත්තට පස්සේ අපි ඊට පස්සේ කියනවා ඒ ඇත්ත අපිට ප්‍රශ්න ඇති කරනවා කියලා ඇත්තට මේක නෙවෙයි අපි ඒ ඇත්තන්ට ප්‍රශ්න ඇති කරනවා. ඒ වගේම සමාධියක් ඇති වුණාට පස්සේ සමත සමාධි විපස්සනා සමාධි කොයි එක ආවත් ඒ සමාධියේ ඔලුවට අරගෙන මේ අනික් ගොල්ල මෙච්චර මේ බණ භාවනා කරාට කියව 1000ක් කිසිම සමාධියක් නැහැ බලන්නකෝ මම මට නම් සමාධිය තියෙනවා කියලා අර මේ සමාධිය නැති ඇත්තෝ නිකන් අසුචි වලක ඉන්න අසුචි පණුව වගේ පහත් කළ සලකන ගතියක් එනවා. ඒකෝර දන්නේ නැහැ මේ තුල Taman අනිවාර්යයෙන්ම මේ නම්බුවක් අරගෙන තිනවා මේ ආපු සමාධිය. එතකොට මටයි මේ සමාධිය, මගේයි මේ සමාධිය, මේක තමයි මගේ ආත්මය කියලා ඇඟට නොදැනීම අර විදිහට තණ්හාමාන දිටි ගන්න. විපස්සනාදී විතරක් හැමදාම මතක් කරනවා ඒන හැම එකක්ම ඒ තාලෙම මෙනෙහි කරන්න කියලා. ඉතින් මේ සාමාන්‍ය වල සතිය කියන වචනේ මෙතෙන්දී ඔය මෙනෙහි කිරීම කියන වචනට සමාන අර්ථයක් ගන්නෙනවා. අන්නේම මෙනෙහි කරන්න පටන් අරගත්තට පස්සේ නොයනමයි කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. එනකොට දැනගන්න. ඒ නිසා සරුවච්චන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙවැනි සංකීර්ණ ප්‍රශ්න විසඳනකොට යන විභව තණ්හා ප්‍රශ්න එහෙම නැත්නම් අපි කියන මේ වංචනික ධර්ම ක්‍රියාත්මක වෙනකොට නැත්නම් තණ්හාව ද්වේෂය වශයෙන් ද්වේෂය බවට වෙස් පෙරලගෙන වැඩ කරන වෙලාවට වැදගත් වෙන්නේ එළඹිච්ච తত্ত্বය ඒ தත්වෙම දැන ගැනීම නැත්තම් මේ රෝග නිర్ణය තමයි. උත්තරේ නෙවෙයි ප්‍රශ්නේ වෙන්නේ. උත්තරේ නෙවෙයි වැදගත් වෙන්නේ. මේ වෙන්නේ මෙන්න මේකයි කියලා වයර් මාරු වෙලා තියෙන බව. අල්ලගන්න පුළුවන් නම් ඒක මේ Tamange හිත අනුවා ගැනීමක් නෙවෙයි. මානව මනස හඳුනා ගැනීමක් වෙනවා. අන්න ඒ කටයුත්ත මොනම තාලකින්වත් දාන්නේ නැහැ, සීලේ නැහැ, සමාධිය නැහැ. අන්නේ දේ ඒ ආකාරයෙන් බැලීම විතරයි මේ විපස්සනාවේ තියෙන අරුමේ. ඒ නිසා මාය ආවට විපස්සනා කරන කෙනාට ඒක මාර බලවේගයක් වෙන්නේ නැහැ. බලවේගයක් වෙන්න තියන්නේ නැහැ. එනේන එක එනේන වශයෙන් හඳුනා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඒක නිසා ඔය හුඟක් වෙලාවට මම මේ ධර්ම දේශනාවල මතක් කරනවා සර්වචනාංශිකයේ දේශනාවක් තියෙනවා ඒ ඉති උත්තක පාළියේදී ද්වේමේ භික්කවේ භගවතෝ සම්මා සම්බුද්දස දේශනා පරියායන භවත්ති කතමේ ද්වේ පාපං පාපතෝ පස්සත අයම් පරම ධම්ම දේශනා පාපං පාපතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්ම දේශනා කියලා. මහන්නේ මේ භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව ක්‍රම දෙකකට උන්වහන්සේ කරනවා. නැත්නම් දේශනා දෙකට කඩලා උගන්වනවා මොකද්ද වැරද්ද වැරද්ද වශයෙන් දකුව. පාපං පාපතෝ පස්සත. පාපේ පාපේ වශයෙන් දකුව අයන් අපටම ධම්ම දේශේ එතනින් නතර වෙන්න. වැරද්ද වැරද්ද වශයෙන් දැකීමෙන් නතර වෙන්න උත්තර හොයන්න යන්නත් එපා. වැඩිකාරය විනිශ්චයකාරය මේ මේ චෝදිතයා තෝරන්න යන්නත් එපා. මෙන්න මේකයි උනේ කියන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා පාපම් පාපතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුක්තත. පාපේ පාපේ වශයෙන් දැක එයින් වෙන්වීමට දුරස් වීමට තොර වීමට හික්මෙන්දී කියන. ඉතින් මේ දෙක ඒ කියන්නේ අර ඉස්සර gediya වශයෙන් ගත් එක දෙකට කරලා බලන්න. මොකක් හරි සංකීර්ණ ප්‍රශ්නයක් ආවම ඉස්සලා ප්‍රශ්නේ විතරක් හදාarලා බලන්න. ඊට පස්සේ ප්‍රශ්නෙන් තොර වීමට කළ යුතු දේවල් කියලා. මෙන්න මේ දෙක මේ මම කියපු දේ තේරුණා නම් ඒකට ලස්සන උත්තරයක් මේ ක්‍රිෂ්ණමූර්තිතුමා ඉදිරිපත් කරනවා මම හිතන්නේ මේ වගේ ලැබිච්ච ආభాසයෙන් වෙන්න ඇති එතුමා කියනවා අපි ගොම්මන් වෙලාවක හැන්දාවක ඇවිදිනකොට සර්පෙක් පෑගෙන්න යන්න පෑගෙන්න ඔන්න මෙන්න කියලා සර්පයා දැක්කොත් මේක විසගෝර සර්පේ කියලා දැක්කොත් සහ නොදැක්කොත් ඒක චිත්තක්ෂණයක වෙනසක් තියෙනවා. දැක්කොත් ගැළවීම සඳහා කුමක් කළ යුතුද කියලා දකුණු පාය පෙරට තියලා දුවන්න ඕනද වමට තුවන්න ඕනද දුකට දකුණට තුවන්න ඕනද කියලා කවුරුත් කියන්න ඕනේ වෙයි වැඩි. මොකද දන්නවා අද තිබ්බොත් මොකද වෙන්නේ කියලා. එහෙම නොදැක්කොත් මේ විසගෝර සර්පෙක් බව නොදැක අඩිය තිබ්බොත් සර්පයා දන්නවා ඊගාවට කරන්න ඕන එක. ඌට ඒක කියලා දෙන්න ඕන කමකුත් නැහැ. ඒක නිසා මෙතෙන්දී අවශ්‍ය කරන්නේ අඩිය තියන්න චිත්තක්ෂණ ඉස්සලා දැකීමයි විමුක්තිය. දර්ශනා පහතබ්බා කියන එකට දෙන්න පුළුවන් හොඳ නිදර්ශනයක් තමයි ඒ සතා දැක්කනම් විසගෝර සර්පේ බව දන්නවනම් කල යුත්තේ මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක අපේ බොඩි නොලෙජ් එකෙම තියෙනවා. දුවලත් ඉවරලා තමයි අපි බලන්නේ. මොකද උනේ කියලා දැනගන්නේ පස්සේ. ඒ තරමටම යාන්ත්‍රණය වැඩ කරනවා. නමුත් ඒක නොදැක අඩිය තිබ්බනම් ඊට පස්සේ ඉතින් ආය නඩු නෑ. ඒක කතා කරන්න දෙයක් නෑ. සර්පයාගේ ඒ ශේෂ්ත්‍රයට මතුනට පස්සේ ඌ ගහන ගැහිල්ල විදුලි වේගයට වැඩිය සැරෙන් ගහනවා ආය ඌට කිසිම කතාවක් නැහැ අපිට විස ශරීරගත වෙනවා. අනිත් වගේ මේ පාපයේ පාපයේ වශයෙන් දැක ගැනීමෙන් නතර වීම සතියේදී උගන්වන්නේ යමක් දැක්ක ඵලයට ප්‍රතික්‍රියා කරන්න එපයි කිය. දැක්ක ඵලයට ඒකට පැනලා ඒක හදන්න යන්න එපා. එහෙමම නතර වෙන්න. මම දැන් දැක්කා. ක්‍රියාත්මක වෙන්න හදපු ගමන් අපි අනවශ්‍ය සංකර භාවයක් සංකීර්ණ භාවයක් මේකට ඇතුල් කරලා අපි අර පරණ සංඥාවල් පරණ මතක අවුල් අවුල් කරගෙන මහා අවුලක් ඇති කරගන්නවා. කොරස් කටේවත් අත දාගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අන්න ඔතනින් නතර කරන්න එතන ක්ලච් එක බ්‍රේක් එක තියෙනවා නම් පුදුමාකාර දැනීමක් ඇති වෙනවා. මේ දැකීමේ තියෙන වටිනාකම. මේ දෙයට නොදැක්ක සම්බන්ධ වෙනවට වැඩිය දැකීමේ වටිනාකම ඒ වගේම එතන ඒක චිත්තක්ෂණයක ඉවසන ශක්තිය එතන නතර වෙන්න පුළුවන්කම පුදුමාකාර වටිනාකමක් තියෙන නිසා මායя විල කටයුතු කරත් අපි සැරයක් කනවා දෙක තුන යනකොට අපි ඒක යාන්ත්‍රණය ටික ටික ටික ටික කඩලා බලන් ඉගෙන ගන්නවා. ඒක නිසා මේ තණ්හාව ඉගෙන ගැනීමම තණ්හාව ක්‍රියාත්මක වෙන පැතිකඩ තුන කාම ආසාවල් මාර්ගයෙන් මේ භෞතික නාමිෂ සම්පatti මාර්ගයෙන් අපි බිලිකොක්කේ ඇම වාගේ ගැහුවොත් ඇතුලේ කොක්ක. ඊට පස්සේ ඉතින් ගස්සන එක විතරයි තියෙන්නේ. ඒ වගේ තමයි මේ කාම වස්තු ඔක්කොම හැමක්. ඒක තරුවචනාංශයේ විශේෂ උපමා රාශියකින් පෙන්නනවා. මේ ඒකට ගැහුවට පස්සේ ආ කතා කරන්න දෙයක් නැහැ. නමුත් ඊට පස්සේ තියෙනවා මේ භව තණ්හාව. ඒක හරීම ශිෂ්ටයි වාගේ පේන්නේ. ඒක හරීම මේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනවා බොහෝ මූල කල්පනා තීනත්ව කරනවා වගේ කරන්නේ. නමුත් අර වගේම ආධිනව රාශියක් ඇති කරලා දෙනවා. අපි ඒකෙන් තමයි මේ ජාතිය වෙනුවෙන් සටන් කරන්නේ, ආගම වෙනුවෙන් සටන් කරන්නේ, සංස්කෘතිය වෙනුවෙන් සටන් කරන්න ගියාට පස්සේ අපි අනවශ්‍ය විදිහට මේ සෙක්ටේරියනිසම් එකක් ඇති කරන, ජාවෙන් කරගෙන පුදුමාකාර මේ හොඳ දෙයකට රණ්ඩු කරන්නේ. හැබැයි රණ්ඩු කරන්නේ පුදුම විදිහට ඒ සભ્યත්වයක් වෙනුවෙන් සදාචාරයක් වෙනුවෙන් යුද ප්‍රකාශ කරනවා. මේ මගේ මනාපෙට නෙවෙයි. නමුත් මේ පැවැත්ම වෙනුවෙන් කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔය ජාති හැඟීමෙන් ආගමික හැඟීමෙන් වැඩ ගන්න කෙනෙකුට කිව්වොත් මේක ටිකක් මේ ඇලර්ජික් යනවා. මේක තේරුම් අරගන්නේ නැහැ මේ මොනවද මේ කතා කරන්න කියලා දොස් කියනවා. නමුත් මේ භවතණ්හාව කියලා ක්‍රියාත්මක වෙන්නේ ඒක තමයි. එනිසා යෝගාවචරයක් වශයෙන් වැඩ කරනකොට කියනවා යෝගාවචරයක් වෙන්න සුදුසුකමක් විදිහට කියනවා අප්පං වා ඥාති පරිවට්ටං පහය මහන්තං වා ඥාති පරිවට්ටං පහය. අප්පං වා භෝග පරිවට්ටං පහය මහන්තං වා භෝග පරිවට්ටං පහය. තන යෝගාවචරයක් වෙන්න මම දැන් මෙතන කියන තැනට එන්න නම් හිත ගන්න නම් කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවට්ටේ නෑදෑ හිතවන්තකම් අතාරින්න කියනවා. කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා භෝග සම්පත්‍ය අතාරින්න කියනවා. ওই දෙකක් තියේදී කවදාකවත් අර කාම තණ්හාව දුරු කරන්නත් බෑ. ඒ වගේම අර පැවැත්ම පිළිබඳ සංකල්පේ. නැත්නම් භව තණ්හාව දුරු කරන්න අමාරුයි. නමුත් මේ භව තණ්හාව අපිට සදාචාරය කියලා තමයි පෙන්ලා දීලා තියෙන්නේ. ශිෂ්ටාචාරය කියලා තමයි පෙන්ලා දෙන්නේ. සංස්කෘත උරුමය කියලා තමයි පෙන්ලා දීලා තියෙන්නේ. ජාතික උරුමය කියලා තමයි පෙන්ලා දීලා තියෙන්නේ. නමුත් ඒ තුලින් ක්‍රියාත්මක වෙන දේ අන්තිමට බලනකොට සාමාන්‍ය ඒ රෝගේ නැති කෙනෙක් කරනවට වැඩිය අපරාධ කරනවා. ඒකෙන් තමයි මේ මූල ධර්ම වාදයකට ගිහිල්ලා ආගම් අතර වෙනස්කම් ඇති කරගෙන මහා අවුලක් ඇති කරලා දෙන්නේ. මේ ළඟදී ඕකට ගියාට පස්සේ ඒක මම දන්නේ කොහොම සම්බන්ධ වෙයිද කියලා බණට මේ අපි පල්ලෙහාර මීටිගල වැඩේට මේ දවස්වල ඉතින් කවුරු කවුරුත් ආවහම ඉතින් මේකට ආධාර උපකාර කරන්න කියලා කියන එක ඉතින් ස්වභාවයක් තියෙනවා. ආනෙම මුදල් එකතු කරන්න හදන වෙලාවක ඒ බැංකුවක වැඩ කරන මහත්තුරු කිව්වා ඒ බැංකුවේ තියෙනවායි කියලා බෞද්ධ සමිතියක් අන්නේ සමිතියට කියන්නේ කියලා අපිට කිට්ටු කියන්නේ. පුළුවන් දෙයකට ආධාර ගන්න. ඒ මහත්ය පැකිලුණා. පැකිලිවලා පස්සේ දවසක මට කියනවා අපේ බෞද්ධ සමිතිය අසවල් පක්ෂ එකක් ඒගොල්ලෝ පැහැදිලිවම කියනවලු භාවනා මධ්‍යස්ථාන වලින් භාව බුද්ධ ධර්ම කිසිම සේවයක් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිපත්තියක් වශයෙන් භාවනා මධ්‍යස්ථාන වලට ආධාර කරන්නේ මට කටේ අත දාන්න හිතුණා කතා වෙලත් යනකොට. හරියටම ප්‍රතිපත්තිය තේරුම් ගන්න තියෙනවා කොච්චර ෆන්ඩමෙන්ටලිස්ට් කියලා කියනවනම් භාවනාවෙන් කවදාකවත් බුද්ධ ආගමට සේවයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි භාවනා මධ්‍යස්ථාන කියන නම තිබුණොත් ආදාර කරන්නේ නැතිව. ඒ තරමටම ඒකේ අර ඇතුළට බහගත්තට පස්සේ මේ ආගම ඉස්සර වුණාට පස්සේ ධර්මයේ යට යන එක භවතණ්ණාවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒක ගියාට පස්සේ ඒක විභවතණ්ණාවක් බාටපත් වෙලා යුද්ධ කරන එක ඒ තමයිලාට තමන්ගේම જાතියත් එක්ක හෝ. එහෙම නැත්නම් විරුද්ධ වෙන එකත් එක්ක විභවතණ්ණාවට යනවයි කියන එක ඒක නිකන් බොහොම පුංචි ස්විච් එක මාරු කරනවා වගේ වැඩක්. ඒ නිසා අපිට සීලේදී හම්බ වෙන්නේ නැහැ ඔච්චර ගැඹුරක් හොයාගන්න. සමාධියේදී හම්බ වෙන්නේත් නැහැ. විපස්සනාට ගියාට පස්සේ විතරයි එන අරමුණු වලට ප්‍රතික්‍රියා නොකිරීමෙන් අපිට බාහිරින් එන ප්‍රතිචාර එහෙනම් අපිට ලැබෙන sannivedana වලට ප්‍රතික්‍රියා නොකර sannivedanaya sannivedanaya වශයෙන් දැනගැනීමෙන් අපි ලබන ජයග්‍රහණය එක චිත්තක්ෂණයක ඉවසීමක් තියෙන. පොඩි ඩිස්ටන්ස් එකක් ගන්න. මොකද ඒ තුල තමයි මේ සම්පූර්ණ වැඩපිළිවෙල තියෙන්නේ. ඒකෙන් වෙන්නේ මොකද්ද? අර එන Java වේගය, එහෙන් එන Java වේගය කාමය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් Java කැවිගෙන ඉන්නේ කී පොඩ්ඩකට නතර කරනවා. ඒ පොඩ්ඩකට නතර කරන එක තුලින් තමයි ඉවසීම තුලින් තමයි අපිට අර විපස්සනාවට මාර බලවේග නැහැ කියන කතාව. සමථයට තියෙනවා. ඒ වගේම සීලයට තියෙනවා, දානෙට තියෙනවා. නමුත් විපස්සනාට අනේකනාට මාර බලවේග කතාවක් තියෙනවා නම් පැහැදිලිවම කියත හැකි ඒක නා විපස්සනාව කියන එක දාන්නේ නැහැ. ඒක නා මේ සතියේ තියෙන මේ අපූර්ව තාවය එහෙම නැත්නම් නම්බු නොගන්නා ගතිය අන්නැසීමෙන් ක්වොලිටි එක ගොඩාක්ව දිනු කරන්න වෙනවා. මොකද අපි විපස්සනාවට ආහාර කරගන්නේ අමුද්‍රව්‍ය බාටපත් කරගන්නේ අප කරා පැමිණෙන දුක්මයි. අප කරා පැමිණෙන ප්‍රතික්‍රියාමයි. අප කරා පැමිණෙන අභියෝගමයි. සංනිවේදනමයි. හැබැයි ඒක කාටවත් නොදැනෙට කරන්න යම් විදිහකට මේ සංනිවේදන එවන එකකට දැනගත්තොත් අපි ඒක රීසයිකල් කරලා විපස්සනාට දාගන්නයි කියලා ඒකටත් තරහ වෙනවා. ඒක ඕනේ නෑ. අපි නිකන් ඕ ඩස්බින් එකට දානවා වගේ දානවා. පස්සේ ඩස්බින් එකේ දෙනවා පස්සේ රීසයිකල් කරනවා. රීසයිකල් කරලා ගත්තට පස්සේ අපිට ඇත්තටම ගුරුවරුන්ට වැඩිය ආධාර උපකාර කරන අයට වැඩිය ස්තුතිවන්ත වෙන්න පුළුවන් වෙනවා මේ අපි ගැන නිර්දය විදිහට කෙලින්ම ප්‍රතික්‍රියා කරන අය පිළිබඳව. නමුත් ඒක අර මේ විදිහට විපස්සනා අතිශ්‍රේෂ්ඨ ලක්ෂණ නැත්නම් ඒ සුවිශේෂ ලක්ෂණ දකින්න දානයෙන් සීලෙන් සමාධියෙන් නැතුව නම් බෑ. ඒ මූලික පුහුණුව අවශ්‍යයි. විපස්සනා කියලා හම්බෙන අභිෂේකය තමයි අතිරේක අභිෂේකය තමයි ඒ හැම පැමිණෙන සෑම දෙයක්ම ඒ Tamanට සුවදායක සුබදායක විදිහට පත් කරගන්න පුළුවන් කරනවා. ඒකෙදි කියනවා මම නිතර මතක් කරන දෙයක් අර ඕනෑම විස බීජයක් කාබනික වේවා අකාබනික වේවා ඒ විස බීජේ අඳුරු තැනක හැංගිච්ච තැනක සීතල තැනක තිබුණොත් දිගින් දිගට දිගින් දිගට වැඩෙනවා. වැඩිලා ඒක නරක වාත ඒ වගේම අලුත් අලුත් විස බීජ ಜಾති බෝ වෙනවා. නමුත් යම් වෙලාවක මේ විස බීජය අවුවට දැම්මොත් ප්‍රකාශ කෙරුවොත් එලි කෙරුවොත් කවම කවදාකවත් ඒ නාස්තික විස බීජ වැඩෙන්නේ නැතුව වැඩෙනවන වැඩෙන්නේ මෘතෝපජීවී විස බීජ පමණයි. මලකුණක ඇති වෙන සාමාන්‍ය මෘතෝපජීවී විස බීජ පමණයි. මෘතෝපජීවී විස බීජ ප්‍රතිශතයේ යම් ප්‍රමාණයකට වැඩි වෙච්ච ගම ඒක අර මේ රෝගකාරක විස බීජ කාදවනවා. රෝගාර්ග විස බීජ වලට ජීවත් වෙන්න පුළුවන් සීමිත ආම්ලික පරාසයක තා උණුසුම් පරාසයක පමණයි. නමුත් මෘතෝපජීවීන්ට මෘතෝපජීව බැක්ටීරියා වලට විශාල පරාසයක ජීවත් වෙන්න පුළුවන්. අපි ප්‍රකාශ කිරීමෙන් හෙලි කිරීමෙන් වැඩි අවස්ථාවක් දෙනවා මෘතෝපජීවී මේ සැෆ්‍රොපිටික් බැක්ටීරියා වල. ජීවු ගමයිකේ ජනගහණය වැඩි වෙච්ච ගමන් ඒක අර පැතජෙනික් එක කාලා ගන්නවා. ඒකෙන් තමයි ඔය මේ අවුව එලිවිරීමෙන් අවුවට දැමීමෙන් අපි මේ කරන ලාභේ. ඒ වගේම තමයි අපි ළඟට එනවා මේ සැප්‍රොෆිටික් ඒ වගේම පැතජෙනික් කියන විදිහට දවසක් තුල ඇතුළත අනන්ත අප්‍රමාණ විස බීජ. නැත්තම් බැක්ටීරියා. ඒ ඔක්කොටම සතිය කියන ආලෝකේ දීපු ගමන් සතිය හරියට තෝරනවා. ඒ මෘතෝපජීවී බැක්ටීරියා මේකයි හානිකර බැක්ටීරියා මේකයි හානි කරයි කියලා කියන්නේ විශාල වශයෙන්ම වංචනික දේවල්. ආහනේ එව්වා සතියට අහුවෙච්ච ගමන් ප්‍රතික්‍රියා නොකිරීම මාර්ගයෙන් පමණක් ප්‍රකාශ කිරීම මාර්ගයෙන් පමණක් සතියට ලක් කිරීම මාර්ගයෙන් පමණක් පසුබෑමක් සිදු වෙනවා පසුබෑමක් වෙනකොටම අර මෘතෝපජීවී බැක්ටීරියා අවස්ථාව අරගෙන ඒවා ටික රළු පරළුයි ජනගහනේ වැඩි වෙච්ච ගමන් ඒක අර හානිකර බැක්ටීරියා කාලා දානවා අනිත් වගේ මේ සතියෙන් කරන වැඩේ නැතුව මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ විවිධ වෙස් මාර්ගයෙන් අපිට පහර දෙන මේ කෙලෙස් ප්‍රවාහයේ ඇතිතතු දැනගන්න බෑ. ඒ සඳහා තිබිය යුතු සම්‍යක් දෘෂ්ටිය තමයි මේ දේවල් එනකොට ප්‍රතික්‍රියා කරන්න එපා. ප්‍රතික්‍රියා කරපු නිසා අපි මෙතෙක් කල සංසාරේ බැඳුනේ අපි වට ප්‍රතික්‍රියා කරන්න කියලා අපි අනවශ්‍ය විදිහට චේතනා පහල කරනවා. අනවශ්‍ය විදිහට වචන පාවිච්චි කරනවා. අනවශ්‍ය විදිහට කය පාවිච්චි කරනකොට ඒව අලුත් කර්ම රැස් කරනවා. අන්න ඒක නතර කිරීම පමණයි යෝගාවචරගේ එකම අදිෂ්ඨානෙ වියත්තේ. මොන්න තරම් සංකීර්ණ ජනක මොන්න තරම් පහපතර මොන තරම් අසාධාරණ මොන තරම් අධාර්මික දෙයක් වුණත් මේ කටයුත්තේදී අලුතෙන් කර්ම රැස් නොකර සිටින්න බෑ. ඒ තරම්ම අපි දිනු කරලා නැහැ. අපි එකම ප්‍රයත්න වෙලා තියෙන්නේ රැස් වෙන පව් අඩු කරන එක තමයි. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මෙතනදී අඩුවෙන් සම්බන්ධ වෙලා අඩුවෙන් පව කරන්න මට ඒකට තමයි මම මෙතෙක්කල් සතිමත් උනේ මෙතෙක්කල් පුංචි පුංචි සංකෘතාවවලදී කටයුතු කරේ ඒ නිසා මෙතන සංකෘතාවයක් අවාසනාවන්ත තත්ත්වයක් නමුත් මෙතෙන්දී කොහොමද මම අඩුවෙන්ම පව කරන්න ගත කරන්නේ කියනකොට ওই සබ්බපාපසාකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියන පුත්‍රජාන වහන්සේලා ඒක බුදුහාමුදුර කෙනෙක් නෙවෙයි ඒතම් බුද්ධාන ශාසනං අනන්ත බුදුවරුන්ගේ ශාසනය වෙලා තියෙන එකයි. ඒ නිසා සිද්ධිය හරියටම අඳුරගෙන පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි සිද්ධියක් වශයෙන් අඳුරන එක වාසනාවන්ත තත්ත්වයක්. මෙතෙන්දී හදිසි වුණොත් ක්‍රොස් කටේවත් අතදා ගන්න බැරුව අපි වචන කතා කරයි ක්‍රියා කරයි හිතට චේතනා ගනි. ඒවා සේරම කර්ම රස බාටපත් වෙනවා. ඒ සේරම කවුරු කරත් අපි පිටයි යන්නේ. නිසා පුළුවන් තරම් මේ වෙලාවේදී ක්‍රියාවත් නොවි ප්‍රතික්‍රියා නොකර මේ එන தත්ත්වයේ පුද්ගල වේදයෙන් බලන්නේ නැතුව මේක තමයි සංසාරේ තියෙන දුක්ඛ ස්වභාවය කියලා. මේක තමයි දුක ඇති කරන ආයතනය කියලා බලන්න පුළුවන් නම් සර්වචන්සේ සඳහන් කරනවා මහණේ මේ දුක නම් ඇත්තටම දුකයි තමයි. නමුත් දුක දුක වශයෙන් අවබෝධ කරනවා විතර සැපයක් මේ ලෝකේ ඇත්තේ නැහැ කියලා. එතකොට අපි අවබෝධ කරන මේ තණ්හාවගේ පැතිකඩ. තණ්හාව වැඩ කරන ආකාරය. ඒක දැකගත්තට පස්සේ අපිට තේරෙන ඇයි සරුවච්චන් ආංශේ මේ තණ්හාවම ප්‍රධාන කොක්ක බව ප්‍රධාන ගැටේ බව ප්‍රධානම වැඩ කළ යුතු බව දේශනා කළේ මොකද කියලා තේරෙන්නේ මේ තණ්හාවේ තියෙන අර වංචනික පැත්ත සහිත විභව තණ්හාව එනත්තම් මේ දිග දුර පැවැත්මක් ගැන කල්පනා කරලා හිතන භව තණ්හාව ඊට යටින් මේ කවුරු තුලක් තියෙන කාම තණ්හාව කියන මේ තුන වෙන් කළ අඳුනගත්ත දවසේ තේරෙන්න පටන් ගන්නවා අපි මෙතුක්කල් සංසාරේ ඔන්න ඔන්න ඔන්නේ පටලැවිල්ල ওই සංකර භාවේ නැතුව මේ සේරම පොදුවේ දාලා මල්ලේ දාලා කටයුතු කරන්න බැලුවා. එහෙම කරන්න බෑ. එතකොට තේරෙනවා ඇයි සීල ශික්ෂාවෙන් වීතික්‍රම කෙලෙස් විතරයි නතර කරන්න පුළුවන් ඉන් එහාට යන්න බෑ. ඒ මොකද කියලා තේරෙනවා. සමාධි ශික්ෂාවෙන් පරිඋත් ทาน කෙලෙස් පමණමයි වංචනික ධර්ම අහුවෙන්නේ නැහැ. විපස්සනාවෙන්මයි. ඒකෙන්මයි අනුසය කෙලෙස් නතර කරන්න පුළුවන් වෙන්නේ. අනුසය කෙලෙස් මට්ටමට යනකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ හී නූලෙන් tire පිටිපස්සෙන් ඉඳලා වැඩ කරන වංචනික ධර්ම. ඒවා අපිත් කියවන්නේ හොඳ දේවල් විදියට. අපි හිතන්නේ ප්‍රයෝග ඥාන කියලා. අපි හිතන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා. අපි හිතන්නේ මට විතරක් තියෙන දෙයක් කියලා. නෑ, ඕක තුල ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස්මයි. ක්‍රියාත්මක වෙන්නේ අනුසය කෙලෙස්මයි. ඒකට හොඳම වැඩේ තමයි මේ සිද්ධිය, සංසිද්ධිය, එන ප්‍රතිචාරය අවබෝධ කරන මට්ටමින් නතර කරනවා මිස ප්‍රතිකර්ම කරන්න යන්න එපා කර්ම කරන්න යන්න එපා ප්‍රතිකර්ම කියන්නේ කර්ම කර්ම කියන්නේ චේතනා චේතනා පහල කරපු ගමන් අහුවෙනවා ඒ නිසා යම් තැනක අපි තණ්හාව තණ්හා වශයෙන් මේ ආකාරයෙන් තේරුම් ගන්නවද එසකොට සරුවත් මේ සාරිපුත්‍ර සාංශේ ගන්නවා සෝ හෝති සම්මාදිට්ඨි උද්විගතාස දිට්ඨි ආගතන් ඊමන් සද්දම්මන්ති එතුමා මේක දැනගන්න කෙනා ඔහුට සම්මා දෘෂ්ටි හිරිනවා ඔහුගේ තිබුණ මේ මමමයි හරි අනින් වැරදි මේවා නොවිය යුතු දේවල් ආදී වශයෙන් තිබුණ මේ වංකකම්, චපලකම්, කුදකම් ටික ටික ටික ටික කෙලින්ෙන්න පටන් ගන්නවා. දෘෂ්ටි ඍජු වෙන්න පටන් අර ගන්නවා. ආගතන් ඊම සම්බහත්තම්මන්තෝ මේ ධර්මයට පැමිණුණා බවටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ සාරිපුත්‍ර සඳහන් කරනවා සමුදයංච පජානාති. මේ කියන තෘෂ්ණාවට මොකද්ද ආසන කාරණාව? නැත්නම් ඒකට හේතුව. ඒක පෙළතින වේදනාව. එතකොට වේදනා සමුදයෝ තණ්හා සමුදයති. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධෝ. ඒ නිසා අපි කවදා හරි මේ තෘෂ්ණාව කඩනවයි කියලා කඩන්න වෙන්නේ වේදනා මට්ටමෙම අල්ලන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නියපොත්තෙන් කඩන්න පුළුවන් මට්ටමේදීම කඩා ගන්න ඕනේ. තෘෂ්ණා බාටපත් වෙනකොටම ඒක කාම තණ්හා භව තණ්හා මාර්ගෙන් උපදාන වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒක එන්නේ නිදානට්ටෝ මේ ආයුහ නට්ටෝ කියලා එකින් එක එකින් එක ගැටලන ස්වරූපයක් තියෙනවා. මේක සරුවචන සඳහන් කරන්නේ සිබ්බණී කියලා. සිබ්බණී කියන්නේ ගෙතුම් කාරිට කියන නම. ගෙත්තමක් විදිහට යන්නේ. ඒ ගෙත්තන් හැම වෙලාවෙදීම පුඩුවක් ඉතුරු කරලා තමයි නැත කරන්නේ. ඒ පුඩුවෙන් තමයි දිගට දිගට ගෙත්තම් කරගෙන යන්නේ. ඒ පුඩුව තියෙන තාක්කල් නූලක් මේ මොනවාද මේ බීරලුවක් බාටපත් වෙන්න ඉඩ තියෙනවා. නැත්තම් නිකන් නූල අර ගෙත්තමට වැටිච්ච ගමන් ඒක බීරළු බාටපත් වෙලා මොහොතරක් බාටපත් වෙලා බොහෝ වටන දෙයක් බාටපත් වෙනවා. ඒක අර ඒ සිබ්බණිය ඒ ගැටලන්නිය හොඳට දන්නවා අර එක එක පුඩුව දිගින් දිගට දිගින් දිගට ගැට ගහලා ලස්සන බීරළුවක් බාටපත් කරන හැටි. ඉතින් ඒ පුඩුවෙන් තමයි ඇද්දොත් බීරළු බීරළු තද වෙනවා. නමුත් අදින සැරේ තනිපැටලෙන් ඇදලා ඇද්දොත් බීරළු ගලවලා යනවා. බීරළුවක් ඉතුරු වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ නිසා අපි අල්ලන්නේ කොතනින්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. පුඩුවෙන් අල්ලලා ඇද්දොත් කැටේ තද වෙනවා. පොටෙන් අල්ලලා ඇද්දොත් අදින සර ගැටයක් වශයෙන් ගැලවිලා යනවා. ඒ නිසා මේ තණ්හාව දිගින් දිගට යන එක තමයි බිරලු ගොතන එක තමයි උපාදානයේ සිද්ධ වෙන්නේ. අපි ඒකේ දා කතා කරා උපාදානට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව වේදනාව. මේ විඳීමෙන් තුල තුල තමයි සිද්ධ වෙන්නේ. ඒකෙන් තේරෙනවා වේදනාව කියන්නේ වර්තමාන චිත්තක්ෂණේ වැඩක්. වේදනාව කියන්නේ අතීත මොහොතකවත් අනාගත එකක්වත් නෙවෙයි. ඒ නිසා මේ තණ්හාවත් අපි කර්ම ශක්තිය අනුව ක්‍රියාත්මක කරලා බැලුවත් අතීත තණ්හා කර්තමාන තණ්හා ගත්තත් මේක ගැටේ කඩන වෙලාව වෙනකොට ගලවන වෙලාව වෙනකොට වර්තමානෙමයි. ඒක නිසා මේ චිත්තක්ෂණය මම දැන් මෙතන කියන තැන තුල වේදනාව ඉවර කරන්න පුළුවන් තණ්හා ඉවර කරන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. අපි චෛත චිත්ත වීතියක් කතා කරොත් ඒ චිත්ත වීතියේදී සඳහන් කරලා තියෙන්නේ ඇහි යනවා චිත්ත වීති කනේ නාසය කනේ නාසයේ දිවේ කයේ හිතේ කොයි එකෙත් එකම සමීකරණ තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහත් රූපයක් දෙක ගැටෙන්න ඕනේ. මේ දෙක ගැටුන් නැත්නම් දැකීමේ හිත පහළ වෙන්නේ නැහැ. මේ තුන එකට යන තාක්කල් තමයි අපි ස්පර්ශය සිදු වෙනවා කියලා කියන්නේ. ඒ කටයුත්තට අවශ්‍ය කරන උපමාන පැතිකඩ තුනයි. චක්කුංච පටිච්ච රූපේච උපචක්කු විඥානං තින්න සංගති පස්සෝ මෙන්න මේ ස්පර්ශ වෙච්ච ගමන ස්පර්ශ වුණා කියලා දැනගන්නේ විඳීමෙන් තමයි. දැන් අපි පොළවේ පය තියෙනකොට ස්පර්ශයට ඉස්සර වෙලා ස්පර්ශය කියලා කියන්නේ පොළවේ පය ගැටීම කියලා ගත්තොත් අපිට වේදනාවක් නැහැ විඳීමක් නැහැ පය ගැටීමත් එක්කම ඔන්න වින්දනයක් එනවා ස්පර්ශ වුණා නම් වින්දනයක් තියෙනවා ස්පර්ශුනේ නැත්තම් නැහැ එතකොට පය දකුණු පාය පොළවේ ගැටෙන එකයි වම් පාය පොළවේ ගැටෙන එකයි ගත්තාම වේදනා දෙකක්, යටි දෙකක්. එතකොට අපිට මේ ස්පර්ශය වෙනවා නම් වේදනා තියෙනවා. ඉතින් ඒ යම් යම් තාක් අපි මේ පායේ වමයි මේ දකුණයි මේ කියලා වම දකුණ වශයෙන් මෙනෙහි කරන යන තාක්කල් රූප දැකීමේ ස්පර්ශ සිද්ධ වෙන්නේ නැහැ. කන් ඇහිීමේ ස්පර්ශ සිද්ධ වෙන්නේ නැහැ. ගඳ බැලීමේ ස්පර්ශ සිද්ධ වෙන්නේ නැහැ. රස බැලීමේ ස්පර්ශ සිද්ධ වෙන්නේ නැහැ. හිතවිලි ස්පර්ශ වෙන්නේ නැහැ. යම්ම චිත්තක්ෂණයක ඒකට හිත ගියොත් පහත බීමේ ස්පර්ශය වෙන්නේ නැහැ. මොකද ඒ ඒ තන ඇතිවෙනා වූ වේදනා මතයි මේ තණ්හා පහළ වෙන්නේ ස්පර්ශය මතයි වේදනා පහළ වෙන්නේ වේදනා මතයි තණ්හා පහළ වෙන්නේ. ඒක නිසා අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ සෑම චිත්තක්ෂණයකම පිරිච්ච ගතියක් තියෙනවා සංසාරෙට ඇද බැඳ තබන මේ ගැටලන ස්වරූපෙට යන්න පුළුවන් නැත්නම් ගැට ලියන ස්වරූපෙට යන්න පුළුවන්. ඒක නිසා එක චිත්තක්ෂණයක් තුළ සංසාරය එක චිත්තක්ෂණයක් තුළ නිර්වාණය කියන දෙකම ගන්න පුළුවන් කියලා තේරෙන්නේ මේ වේදනාව නිසයි තෘෂ්ණාව පහළ වෙන්නේ වේදනාව කියන එක වින්දනයක් වින්දනය කියලා කියන්නේ මේ චිත්තක්ෂණය අතීත වේදනාව කියලා හිතන්නකෝ අතීත වේදනාව කුලක් ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේනේ එහෙම නැත්නම් ඒ ක්‍රියාවට වෙන්නේ නැහැ අනාගතේ වෙන්න තියෙන සුඛ වේදනාවක් උනත් විඳින්නේ මේ මොහොතේනේ ඒක නිසා ඔය බද්දේ කරත්ත සූත්‍රවල සරුවචනසේ කෙලීම සඳහන් කරනවා අතීතන්නාන්වා ගම්නේය නප්පජප්පේ අනාගතං. අතීතය අනෝ යන්න එපා. ඒක වෙලා වෙච්ච එකක් ඉවරයි. අනාගතය තාම වෙලා නැහැ. වර්තමානයේ තියෙන්නේ ඒ වර්තමානයේ ඇලි ගලි ඉන්න එපා. මේ වේදනාව අනුව ඇලෙන්න දෙන්න එපා කියන හොඳම දේ තමයි මේ වේදනාව අනුව තණ්හාව පහළ වෙන හැටි තණ්හාව මේ විදිහට පැතිකඩකට තුනකට කැඩලා වැඩ කරන හැටි යාන්ත්‍රණය දැනගන්න පමණින් අතර වෙනවන් නම් සුස්නාව නැති කරන්න කටයුතු නොකර ඒ පුද්ගලට විපස්සනාව තේරෙනවා. ඒ පුද්ගලට සතිය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඒක නිසා අපේ භාවනා කරගෙන යනකොට හෝ ඉදින්දා වැඩ කරනකොට යම් විදියකට හිතට තෘෂ්ණාවක් ඇති උනායි කියමු. ද්වේෂයක් ඇති උනායි කියමු. නිදිමතක් ඇති උනායි කියමු. ඒ කොයි එකත් තෘෂ්ණා තෘෂ්ණා වශයෙන් දැක ගැනීමමයි විපස්සනාවේ තියෙන අතිවිශිෂ්ට ලක්ෂණය. විපස්සනාවේ තියෙන අද්විතීය ලක්ෂණය. එහෙම නැත්නම් ඒකේ තියෙන ආශ්චර්යය. උත්තරේ නෙවෙයි. මේ ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් මුලමදාග වශයෙන් හෝ එන වෙලාවෙ දැක ගන්න පුළුවන්. නැත්නම් නිදිමතක් වෙනකොට මේ නිදිමතයි කියලා දැක ගන්නවා නම් ඒක මෙතෙක් කල වෙච්ච නැති දෙයක්. අපි මෙතෙක් කල් උනේ රාගය එනකොටම බෙහෙත් හොයන්න දඟ කරනවා, ද්වේෂය එනකොටම බෙහෙත් හොයන්න දඟ කරනවා, මෝහය එනකොටම බෙහෙත් හොයන්න දඟ කරනවා. දැන් බෙහෙත් වෙවිලක් නැහැ. රෝග නිర్ణය මට්ටම මොකද්ද වෙන්නේ කියලා බලාගන්න ලොකු අවධානයක් යොමු කරනවා. අන්න එතකොට ඒකේ තියෙන වංචනික ස්වරූපේ නතර වෙලා අපි වැඩේ දෙකට කඩාගෙන පාපේ පාපේ වශයෙන් දැනගෙන නතර වෙනවා. ඊ ගාවට අනිවාර්යයෙන්ම හිත විවේකීව ඒ පාපෙන් දුර වීමට කටයුතු කරන එක යෝනිසමනසිකාරයේ බිස්නස් එක. යෝනිසමනසිකාරය නිකන් ඉන්නේ නැහැ. නිතරම සතිය වැඩ කරනවා නම් ඒකට ඇක්ටිවෙන්ට නිසින්ින්ද වැඩ කරන තොරතුරු හම්බ වෙනකොට නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩන්න ඒක පොළඹවන. ඒක නිසා මේ තණ්හාවේදී තණ්හාව ස්වභාවයේ තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ආසන්න කාරණා වේදනාවයි මේ වේදනා මට්ටමට එනකන් චිත්ත වීතියේ කෙලස් නැති බව පිළිගන්න වෙනවා. ඒ කියන්නේ ඇහි කෙලස් චීතින්නේ නැහැ කවදාකවත්. බලන රූපේ කෙලස් නැහැ. ඒ දෙකට හේතු වෙන චක්ක විඥානයේ කෙලෙස් නැහැ. මේ චක්ක විඥානත් එක්ක ගනුදෙනු කරන වෙලාවට තියෙන ස්පර්ශයේත් කෙලෙස් නැහැ. වේදනාව කියන තැනට ආවට පස්සෙ තමයි අපි වග කියන්නේ ඇඟිලි ගහන්නේ වර්ණ ගන්නන්නේ සංකීර්ණ කරන්නේ. ඒ නිසා මේ වේදනාව එනකොටම දැනගන්න නැත්නම් එනකොටම දැනගන්නකොට නික්ලේශී. වේදනාව එනකොට දැනගන්න පමයි නම් අන්නේ පමාව තුල තමයි කෙලෙස් ධාරාව ඇතුල් වෙන්නේ. නිසා අප්‍රමාදී බව කියලා කියන්නේ යම්ම කිසි sannivedanayak යම් කිසි සංඥාවක් මොකක් හරි එන්නකොටම පමා නොවි ඒක මෙනෙහි කරන එක ඒකට හිත මෙහෙවන්න පුළුවන් නම් අපි එන්නේ එන්නේ එන්නේ එන්නේ නික්ලේශී ධාරාව දිහාවට හිත මේ මූලාරම්භයේ දිහාවට හිත යනවා යම් වෙලාවට මේක දකින්න පමයි නම් ඒ අතරමැද විවිධාකාර සංඥා මාර්ගයෙන් විවිධාකාර කල්පනා මාර්ගයෙන් විවිධාකාර මතක එකතු කිරීම මාර්ගයෙන් විවිධාකාර රුචි අරුචිකම් එකතු කිරීමෙන් විවිධාකාර අපේ පෞෂ්‍ය ලක්ෂණ එකතු කිරීමෙන් මේ සිද්ධිය සංකර වුණාට පස්සේ අපි කබර ගෝයා තල ගෝයා කරගන්න. එතකොට අපි කියන කාරණා තනි ක්‍රම අපේ මතිමතාන්තර පමණයි ඒක ඕනම වෙලාවක කේලමක් වඩටපත් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක ද්වේෂයිත පරිසවචනයක් වඩටපත් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක බොරුවක් පාටපත් වෙන්න පුළුවන්. හැබැයි පුද්ගලයා නම් කියන්නේ මම මේ ඇත්ත සිද්ධිය දැක්කේ. වෙච්ච සිද්ධිය කියන්නේ සත්‍යයි කියන්නේ කියලා. නමුත් චිත්තක්ෂණය පමා වෙනකොටම මේක වෙස්කන් වෙන ස්වරූපය පිළිබඳව දන්නවනම් ඒ පුදුලට තේරෙන පටන් අර ගන්නවා මේ බොරුව කියලා මේ වචන කියලා කියන්නේ වැරදි පැත්තට ගිය කතාව. නමුත් මේ නිකන් ඉන්නවට කතා කිරීමෙන් තමයි මේ තේරම වෙලා තියෙන කියලා සම්පප්පලාපේ තමයි ඔක්කොටම මුල තියෙන කෙනෙක් තේරෙන්නේ. ඒ වචන ගැන කතා කරනකොට. අනිත් පැත්තෙමුත් එහෙමයි. ඉතින් ඒක නිසා මේ වේදනාවේ ඇති වෙනකොටම යම්ම වේදනාවක් සුඛ වේවා දුක්ඛ වේවා අදුක්ඛම වේවා එනකොටම දකින්න නම් සුඛය වේවා දුක නොවේවා කියන මනුස්සයා තුළ සනාතනව රිංගලා තියෙන මේ තෝරන ගතිය පොඩ්ඩකට පෙන්ෂන් අරින්න වෙනවා. පොඩ්ඩකට gedara පොඩ්ඩක් නතර කරන්න වෙනවා. ඒක තමයි අමාරුව. එතෙන් තමයි මේ මායාව අපි අල්ලන්නේ සැපක් වේවා සැප වශයෙන් දන්නවා දුකක් වේවා දුක වශයෙන් දන්නවා මිස සැප වේවා දුක නොවේවා කියන කල්පනාව එනකොටම තේරුම් ගන්න ඕනේ යෝගාවචරයක් නෙවෙයි. යෝගාවචරයක් වෙන්න බෑ. එහෙමනම් යෝගාවචරයක් වෙන්න බෑ. විපස්සනාව දන්නවා කියන්න බෑ. සතිය දන්නවා කියන්න බෑ. ඒ මොනවාද කියන්නේ ප්‍රතික්‍රියා නොකරන්නෙක් වෙන්න බෑ. ඒකට හරි බුදුම අභියෝගයක් තියෙන හැම චිත්තක්ෂණයකම අපිට අභියෝගයක් තියෙනවා. ඇයි මේ Java කොහෙන්ද මේ ක්‍රියාත්මක වෙන්නේ? මොකද්ද මේක එලවන්න තියෙන ගැම්ම? බලාන බලාන යනකොට මේ සිද්ධිය දකින්න පමා වෙලා තියෙනවා. පමා වුණොත් අපි දකින්නේ අපිට ඕනේ දේ. එන්නකොටම දකින්න එක තමයි රත්විච්චහම රත්විච්ච වෙලා යකඩ තලා ගන්න ඕනයි කියලා අපේ කේමනක් තියෙනවා. පමා වුණොත් යකඩ පුපුරනවා. උණුවෙච්ච වෙලාවේ තලන්න ඕනේ. සිද්ධිය වෙන්නකොටම උණු උණුවේ. ඒකෙන් ඈත් වෙන්න ඈත් වෙන්න පහුවෙන්න පහුවෙන්න අර කපුටු තට්ටක් වගේ පාටක් දැක්කයි කිව්වා වමනේක. මේ මනුස්සයා කියලා කිව්වා කපුටු තට්ටක් වමනේ කරා කියලා. ඊට පස්සේ මනුස්සයා කිව්වා කපුටෙක් වමනේ කරුවා කියලා. ඊට පස්සේ කපුටු හත් දෙනෙක් වමනේ කරුවා කියලා. අන්තිම බලනට මොකද්ද වෙලා. ඉතින් ඒක තමයි දැන් ඔය ඔය. ඊටාම පුංචි වැරද්දකින් පුංචි වරද වටහා ගැනීමකින් පුංචි වැරදි අර්ථකථනයකින් කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි ඔය කැවටික් තියරේ පෙන්වන්න හදන්නේ. ඒකෙදී කියනවා ඒක කෙලවරක මේ රටේ උතුරු මේ නැගෙනහිර දිශාවේ සමනලෙ තට්ටක් ගහුවොත් බටහිර දිශාවේ සුළු සුළුකක් ඇති වෙන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒක මේ කේලමේ හොඳට තේරෙනවා. බොහොම ලාවට ආවට ගියාට වචන කතා කරාම අන්තිමට කැරකිලා එනකොට සම්පූර්ණ පණ ඇවිල්ලා විභූෂණ පාගෙන දත් පිලිස්සගෙන ඇස් රතු කරගෙන පණ කඩාගෙන පයින් හැටි දකින්නකොට කොහොමද මේකට මේ පණ ආවේ? කොහොමද මේකට මෙච්චර ගැම්ම ආවේ කියලා බලනකොට කැවටික් තියෙන එකට හොඳට පණ එනවා. ඉතින් ඒක නිසා අපිට බෑ ඒ වගේ සමාජගත සිද්ධියක් වෙච්චාම සම්පූර්ණයෙන් පාලනය කරන්න. ඒක තියෙන විශාල ශේෂ්ඨයක්නේ. නමුත් අපිට පුළුවන් වෙන එකම දේ තමයි රූපයක් බලනකොටම මේ කන නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ, නාසය නෙවෙයි, ජීව නෙවෙයි, කය නෙවෙයි, ආනාපාන නෙවෙයි රූපයක් බවට. දකින්නවා කියලා මෙනෙහි කරගන්න පුළුවන් වෙනවා. පමා වෙලා හරි කමන්නේ. ලොකු වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ රූපේ බල බල ඉඳලා සද්දට හිත මාරු වෙනකොටම සද්දේ කියලා දැනගන්න පුළුවන් අහනවයි කියලා දැනගන්න පුළුවන් ඒ වගේම ගඳක් එනකොටම අනෙක් කටයුතු බහාත බල ගඳ සුවඳ බලන වෙලාවක ගඳ බලනවා කියලා දැනගන්න පුළුවන් එහෙම නැත්නම් අපි රස බලන වෙලාවක මේ රස බලනවා ආස්වාද ප්‍රසවාස කරනට මේ ආස්වාසය මේ ප්‍රසවාසය මේ හිතනවා කියලා දැනගන්න පුළුවන් වෙනවා නම් අපිට තේරෙන පටන් අරගනි මේ හිතේ චිත්ත ප්‍රවෘත්තියේ කිසියම් න්‍යාය පත්‍රයක් නැහැ අපි හැබැයි මහා ලොකුවට වැරදුනාට පස්සේ නෑ නෑ මම මේක හිතලා තමයි කෙරුවේ කියලා කියනවා. හරි ගියාට පස්සේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. වැරදුනාට පස්සේ ඒක බයි මිස්ටේක් කියලා වැටකට දානවා. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා දැක්කොත් විහිළුව නොදැක්කොත් හොරකමට තමයි යන්නේ. වැඩ කරගෙන යනවා. මෙන්න මේ විදිහට කොන්දක් නැති, මේ විදිහට න්‍යායපත්‍යක් නැති හිතක් එක වැඩ කරනකොට විශේෂම වංචනික ධර්ම තියාගෙන හොතම දේ තමයි ඒකේ වැඩ පිළිවෙල එහෙමම බලන එක. මේක ලස්සනට මේ ඒක තැනකදී මම දැක්ක ඔය ලොකු ස්වාමීන්චි ලියලා තියෙන පාඩේක විස්තර කරලා දීලා තිබුණා මේ විදිහට බලනවා අහනවා දකිනවා ආදී වශයෙන් මෙනෙහි කිරීම සම්බන්ධයෙන් ඒකට අනිසල මම එක වචනයක් කියලා යන්න ඕනේ මේකදී දකිනවා කියලා දකීම මෙනෙහි කිරීමත් අහනවා කියලා ඇහිම මෙනෙහි කිරීමත් ගන්ධ සූත බලන වෙලාවදී ඒක මෙනෙහි කිරීමත් දිවට රස මෙනෙහි කිරීමත් අමාරු බව සරුවචනන්ත පිළිගන්නවා ඒ නිසායි සර්වඥාන්සේ මතක් කරන්නේ මේ කයේ සිදුවෙන කායानुපසනාව තමයි ලේසිම. ඒකයි මේ කායන කාය කායानुපසන සතිපට්ඨාන ඉස්සරහින් තියෙන. ඒකයි මේ ආනාපානේ වගේ දෙයක් දෙන්නේ. දෙනකොට අසු වහන්න කියන්නේ සාද්ද නැති තැනකට යන්න කියන්නේ. ගන්ධ රස නැති තැනකට යන්න කියලා කියන්නේ අර කයේ සිදුවෙන ගොරෝසු දේ නුපුහුණු නුපුරු දුලති මනතර පුරුදු කරන්න. හැබැයි ඒක දියුණු වේගන යනකොට සක්මනට යනකොට සාද්ද පෙනෙද්දී රූප පෙනේදී සද්ද ඇහෙද්දී ටික ටික ටික ටික සතිය වඩනකොට තේරෙන පටන් අර ගන්නවා විශේෂයෙන්ම සක්මන කෙලවරදී මේ පයේ තිබුණ හිත එකපාරට රූප වලට දුවනවා සද්ද වලට දුවනවා ඒ ආයසරයක් දැපෙන දමාගෙන පයට ගන්න පුළුවන් ඊට වැඩි ලොකු අභියෝගයක් තියෙනවා එදිනදා වැඩවලදී කෙසේ නමුත් පිළිගන්න වෙනවා ඇහ කන දිව නාසය කය මන කියනවා පිළිවෙලට උඩ ගහලා තියෙන්නේ. ඇහ තමයි උඟාක්ම සූක්ෂම. ඊගාට කන, ඊගාට නාසය, ඊගාට දිව අන්තිමන කය. මීට පස්සේ තමයි ඒ කියන්නේ කයෙන් පුරුදු කරගත්ත සතිය තමයි දිනු කරන්න පුළුවන්. අන්න ඒක ඊගාවට වේදනානුපස්සනාවට යනකොට කොහොමද මේ මෙනෙහි කිරීමක් මාර්ගයේ මේ වේදනාවේ තියෙන සූක්ෂම භාවයේ වේදනාවේ තියෙන සංකර භාවය දැපෙන තමා ගන්න කියන එකට ලොකු සාංශ මතක් කරනවා සුඛ වේදනාවක් එනවා සුඛ වේදනාවක් එනකොට අපි මේ වේදනාව මෙනෙහි නොකළොත් සුඛ වේදනාවක් සුඛ වේදනාවක් කියලා අපිට ගණන් පෙළව පෙන්වන්න බෑ මොකද්ද උනේ කියලා දැනගන්න බෑ. ඒ වගේම සුඛ වේදනාවක් ඇවිල්ලා මෙනෙහි කරනකොට මෙනෙහි කිරීම හරියට වැඩ කරන්නේ නැහැ සුඛේත ආසකෙලුවොත්. මෙනෙහි කරන්න හිතෙන්නේ නැහැ. නමුත් මේ භාවනා කරනවා අපි සතිය වඩන්නේ අපිට එන ඕනම දෙයක් මෙනෙහි කරන එකයි කරන්න තියෙන්නේ කියලා යම්ම වෙලාවක සුඛ වේදනාවක් ඇවිල්ලා සුඛ වේදනාවක් වශයෙන් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් වර එක කලාතුරකින් තේරුම් අරගන්න පුළුවන් සුඛ වේදනාවක් යනකොට රාගානුසය ආසා කිරීම නිතරම හොල්මන් කරන බව දවසක තේරුම් ගන්න ඉඩ තියෙනවා. එන දුක් වේදනාවක් ඇවිල්ලා මෙනෙහි කරන්නට මෙනෙහි කළ යුතුයමයි. ඇයි? ගුරුවරයා කියපු හින්දා. බුදුහාමුදුරුවෝ කියපු හින්දා. සද්ධාව නිසා හරි කියලා අපි කියමු මෙනෙහි කරනවා කියලා. ඒකට දුක් වේදනාවක් ඇවිල්ලා දුක් වේදනාවක් කියලා මෙනෙහි කරගෙන ගියොත් එනේන වෙලාවේ දුක් වේදනා මෙනෙහි කළොත් එතුමට හෝ එතුමීට දැනගන්න පුළුවන් මේ දුක් වේදනා එනකොට මෙනෙහි කරන්නෙම නැති කරන අදහසෙන්. මේක නොවේවා කියන අදහස වනසිතවිල්ලේ. එතකොට පුළුවන් වෙනවා ඒ කෙනාට දැනගන්න මේ දුක් වේදනාව මෙනෙහි කිරීම සාර්ථක නොවෙන්නේ හෝ මෙනෙහි නොකරන්නේ මේ යට තියෙන ද්වේෂය නිසා. නිසා දුක එකක්. දුක කෙරෙන දුක වේදනා කෙරෙන ද්වේෂය තව එකක් කියලා අර පටිඝානෝසේ සමහර විටක තේරෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ දෙක මෙනෙහි කරන්නේ නැති සැප එනකොට සැප වශයෙන් දුක එනකොට දුක වශයෙන් නැත්නම් වේදනාව වශයෙන් හරි මෙනෙහි කරන්නේ නැති කෙනාට කවදාකවත් මේ දෙක එකිනෙකට මාරු වෙනකොට අතරමැද අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා කියන එකට දොර ඇරෙන්නේ නැහැ. ඒකෙදින් 100%ක්ම ඇත්ත සත්‍යයක්. යම්ම වෙලාවක යම් කිසි කෙනෙක් එනතාක් සුඛ වේදනා දුක් වේදනා දෙක මෙනෙහි කරන්න පටන් ගත්තොත් විතරක් ඒ කියන්නේ වේදනාව කියන එකම ස්පෙෂලායිස් කෙරුවොත් තේරෙන්න පටන් ගන්න උංග වෙලාවකට මේ දෙකට දාන්න බැරි වේදනාවක් තියෙනවා. මේ වේදනාව මෙතෙක් කල අහුවෙලා තිබිලා නැහැ. ඒ දෙක අහුවෙන්නෙම සැප සැප වශයෙන් දුක දුක වශයෙන් මෙනෙහි කරන කෙනාට විතරයි. අන්තිමට බලනකොට මොකද වෙන්නේ? මේ සැප සැප වශයෙන් දුක දුක වශයෙන් මෙනෙහි කරන අවස්ථා ජීවිතයේ අඩුයි දවසේ අඩුයි සැප දුකට දාන්න බැරි වේදනාව වැඩි මේක නොදැනීම තමයි මෝහ අනුසය කියලා කියන්නේ. මේක මෙනෙහි කරලා මතු කර ගැනීම තමයි අනුසය කපනවා කියලා කියන්නේ. එතකොට මේ බුද්ධිලට දැනෙන පටන් අර ගන්නවා වාසි දෙක තුනක්ම හම්බෙන එකක් තමයි අපි කොච්චර මම කාලා කන්නේ මටමයි මේ දුක තියෙන කියාගෙන හිතානේ හිටියත් වැඩි වෙලාවකට හිත ඇත්තටම තියෙන අදුක්කම සුඛේ. නැත්නම් ඒක ප්‍රසිද්ධ නළුවෙක් නෙවෙයි. දුක බොහොම ප්‍රසිද්ධ නළුවෙක් සැපත් බොහොම ප්‍රසිද්ධ නළුවෙක් ඒ දෙන්නට නටා ඉන්නවා මිසක් වේදිකාවේ අර වැඩියෙන්ම පවතින අදුක්කම සුඛේ අහුවෙලා නැහැ. අහුණාට පස්සේ තේරෙනවා ඔය කියන තරම මම කාලා කන්නේ නම් ඇයි මුළු දවසම දුකේ ඉන්න බැරි. එහෙම ගන්නෑ. එහෙම ඉන්න බෑ ජීවිතේ පවතින්නේ නෑ එහෙම. මුග වෙලාට පස්සේ අදුක්කම සුඛේ. දෙක තමයි ඇයි මෙතෙක් කල මේක තියෙන බව නොදැක්කේ. නොදැක්කේ සැප දුක සැප දුක වශයෙන් මෙනේ නොකරපු නිසා. ඊගාට දරුවත් යනහන්සේ මේකට තව ධෛර්යයක් දෙනවා. අදුක්කම සුඛේ අදුක්කම සුඛයෙන් දන්නවනම් සැපක් කියලා. නොදන්නවනම් දුකක් කියලා. මෙන්න මේ සැපිය අපි මෙතෙක් කල බුද්ධ විඳලා නැහැ. නැති නිසා නෙවෙයි, ඩක තීරුකම නිසා. මෝඩකම නිසා. මෙනේ නොකරන නිසා. මෙනේ කරුවට පස්සේ නිවනක් හම්බෙලා නෙවෙයි මේ තියෙන්නේ. Tamange මේ කවුන්ට් එක නැත්තම් භාණ්ඩාගාරයේ ලයිස්තු හම්බෙලා. බලනකොට හැබැයි නෑ අපි සෑහෙන තැනක ඉන්නවයි කියලා තේරෙන පටන් ගන්නවා. ඇත්තටම සෑහෙන තැනක තමයි. වේදනාව පිළිබඳව මේ දුක් වේදනා, දුක වේදනා, අදුක්කම සුඛ වේදනා කොටස් කර ගන්න පුළුවන් ශක්තියක් එනවනම් ඒ වගේ මුණත වටිනාකම් වශයෙන් බලනකොට අදුක්කම සුඛේ ජීවිතේ වැඩි වේලාවක් පවතින බවත් සැප වේදනාවක් එනකොට රාගානුසය නිසා මේක මෙනෙහි නොකර වැඩි කර ගන්න කරන අපේ මේ වංචනික වැඩපිළිවෙලත් ද්වේෂය දුක් වේදනාවේදී හොල්මන් කරන බව අනුසය වශයෙන් වැඩ කරන බවක් දකිනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ සැප සැපක් වෙන්නේ ඒක රාගානුසයෙන් වැඩ කරන තාක් විතරයි එතකොට ඒක නැති සැප වේදනාව යනවා ගියාට පස්සේ ඇතිවෙනා වූ දුක අර මෝහණේ වෙච්ච අනුසයට අහුවෙච්ච හිතට පේන්නේ නමුත් මධ්‍යස්තව බලනකොට වෙනවා දුක් වේදනා විචා වටිනා දුක සැප වේදනා හුත් සැප දුන්නට පස්සේ ඒක ගියාට පස්සේ ඒ හා සමාන දුකකට ඉඳ තියලා යන්නේ. ඒත් දෙක බැලන්ස් කරලා බලනකොට මේකේ ගන්න දෙයක් නැහැ. දුක් වේදනාවක් ආවොත් දුක් වේදනාව විශාල හානියක් කරාට ඒක ගියාට පස්සේ එයා සමාන සැප වේදනාවක් ඇති කරනවා. ඒ නිසා දුකෙත් සැප දුක තියෙනවා, සැපෙත් සැප දුක තියෙනවා. අදුක්කම සුඛෙත් දන්නවනම් සැපයි නැත්තම් දුකයි. ඒකේ සැප දුක තියෙනවා. ඒ නිසා මේක පිළිබඳව පූර්ව නිගමනයකින් තොරව සතියෙන් බැලුවා නම් සැප පිළිබඳව ඕනේ නම් සැප හිතක් හිතා ගන්න පුළුවන්. ඕනේ නම් දුක් හිතක් හිතා ගන්න පුළුවන්. ඕන නම් ගණන් ගන්න තියෙන්න පුළුවන්. දුක් වේදනා පිළිබඳවත් ඕනේ නම් සැප හිතක් ඇති කරගන්න පුළුවන්. මොකද මේ දුක ගියාම ලොකු සැපක් නෙන්නේ. ඒකෙන් හිතන්න. නැත්නම් දුක දුක වශයෙන් හිතන්න පුළුවන් ප්‍රකෘති බල. එහෙම නැත්නම් මේ දෙක සමබරයි කියලා අදුක්කම සුඛේ ගන්න පුළුවන්. අදුක්කම සුඛ පිළිබඳවත් මෙහෙමයි. ආහා මේ විදිහට මේ කෙරේ දක්වන ආකල්ප පූර්ණික මොළින් තොරව විවෘතව තියාගන්න නම් වේදනා වේදනා වශයෙන් සැප සැප දුක දුක අදුක්කම සුඛයෙන් මෙනෙහි කරන්ඩ එළඹ හිටින්න ඕන. එළමිట్లా බලනකොට අර සරුවචනාංශයේ දේශනා කරපු ආර්ය නැත්නම් ආර්ය රහතන් වහන්සේගේ 이르දිය එන්න පටන් ගන්නවා. මොකද රහත් 이르දිය කියලා පෙන්වන්නේ ඕනම අසුබ දර්ශනයක් පෙන්නපුව රහතන් වහන්සේට ඕන නම් ඒ මතින් සුබ නිමිත්ත ගන්න පුළුවන් අසුබ නිමිත්ත ගන්න පුළුවන් සුභ අසුබ දෙකම ඇද නිමිත්ත ගන්න පුළුවන්. ඕනෙම සුබයක් දැක්කට පස්සේ මේ සුබේ තියෙන අසුබේ බලන්න පුළුවන් සුබේ බලන්න පුළුවන් සුභ අසුබ දෙක මැද ඉන්න පුළුවන්. සුභාසුභ නැති මධ්‍යස්ථ දෙයක් දක්වපුවාම ඒකේ සුභේ බලන්න පුළුවන් ඕනං කිය අසුභේ බලන්න පුළුවන් එහෙනම් මැද ඉන්න පුළුවන් ඒ නිසා බාහිර සුභාසුභ වලින් රහතන් වහන්සේගේ හිත කැළඹෙන්නේ නැහැ උන්වහන්සේට ඕනනම් ඕන දෙයකින් ඕන දෙයක් මතු කරගන්න පුළුවන් ඒ නිසා නිවනට කිට්ටු වෙනකොට නැත්තම් සතිය වැඩනකොට විපස්සනා වැඩනකොට වේදනාව මොකක් වුණත් අසතියෙන් හිටියොත් ඇති වෙන්න පුළුවන් තෘෂ්ණාව වේදනාපච්චා තණ්හා කියන එක වේදනාපච්චය පඤ්ඤා භාවයටපත් වෙනවා හැම වේදනාවක්ම ඒ ලස්සන එකක්ද කැත එකක්ද කියලා තීන්දුව කරන්නේ බලන මිනිස්යාගේ තියෙන අබ්බැහිය මතයි ඒක නිසා අසතියෙන් ගත කරන එක්කනට වේදනාව හැම වෙලාවෙදීම තණ්හාවෙන් කෙලවෙන වේදනාපච්චය තණ්හා නමුත් මේ යාන්ත්‍රණය දැනගත්තොත් සුඛ වේදනාවෙත් සැප දුක තියෙනවා දුක් වේදනාවේ සැප දුක තියෙනවා අදුක්කම සුඛ වේදනාවේ සැප දුක තියෙනවා එළඹෙනකොටම ඒකට එළඹ සිහිය තියෙනවා නම් අපිට පුළුවන් එකෙන් ඕනේ අර්ථකථනයක් දී ගන්න. එතකොට අනිවාර්යෙන් ප්‍රඥාව වෙන්න ඕනේ. ඒකට අනිවාර්යෙන්ම තණ්හාව වෙන්න ඕනේ ප්‍රඥාවක් එන්නේ. ඒකයි සර්වඥාන්ච මතක් කරන්නේ මහන්නේ දුක නම් ඇත්තටම දුකයි. නමුත් දුක දුක බව අවබෝධ කරනා විතර සපක් මේ ලෝකේ නැහැ කිය. ඉතින් ඒකෙදි මේ හොඳ ගැටේ ලියෙන්නේ මේ තණ්හාවේ සමුදය වෙන වේදනාව વિશે අපි දක්වන ආකල්පේ මාතේ. ඒ නිසා මේකට කියනවා ප්‍රතිවේද කියන වචනේ. ඒ වගේම බුද්ධ ඥානසේ පහළ වෙන්න ඉස්සලා තිබුණු සියලු ධනෝ සම්භාරයට කියන්නේ වේදේ කියලා. කියන්නේ සියල්ලම පදනම් වෙලා තියෙන මේ වින්දනය මතයි. නමුත් අපි කොච්චර වාල් භාවයක කොච්චර දාස භාවයක කොච්චර බත්බල භාවයක ඉන්නවද කියනවනම් හැම වේදනාවක්ම තණ්හාවට යන විදිහේ ට්‍රැක් එකක් අපිට තියෙනවා. අසතියෙන් ඉන්නකොට පමා වෙනකොට. අපි කරන්න දන්නේ සතිමත් වෙලා අප්‍රමාදී වෙලා ඒක විසින් අපිට මෙහෙම කරපම් මෙහෙම කරපම් කියලා தත්වගත කරනවට වැඩිය එන වේදනාව අපේ සතියට නතු කරගෙන අපේ අප්‍රමාදයට නතු කරන අපිට ඕන විදියට ඒක වෙනස් කරන්න පුළුවන් වෙච්ච දවසේ ඔන්න බුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි කියලා මේ දුක තුල සත්‍ය ස්වභාවය තණ්හාව තුල දුක ඇති කරන මූල ස්වභාවය දැක ගන්න පුළුවන් ගතියක් වෙනවා. ඒ කියන්නේ මේ තිබුණු දේ විශේෂයෙන්ම අර්ථකථනය වෙනස් වීමක් මිස වෙන මොකක්වත් වෙලා නැහැ. නමුත් ඒ අර්ථකථනය අහලා සූත්‍රමය ඥානෙ වෙනස් කරලා බෑ. තර්ක කරලා චින්තාමය වශයෙන් වෙනස් කරලා බෑ. අඩියටම බහින්න. අඩියටම බහිනවා කියලා අප්‍රමාදී වෙන්න ඕන සිද්ධියක් වෙන්නකොටම පමානවීයක මෙනෙහි කරලා උත්තර හොයන්න යන්නේ නැතුව ප්‍රතික්‍රියා නොකර ඒ මට්ටමෙන් අතර වෙන්න පුළුවන් නම් අපිට ලොකු අවස්ථාවක් තියෙනවා යථාභූත ඥානය කියලා ඇත්ත ඇති හැටියෙන් දකින්න වෙස් ගන්නන්න නැතුව සංස්කරණය කරන්නේ නැතුව චේතනා රිංගවන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව පූර්ණිකමන නැතුව ඒක දිහා බලා ගන්න පුළුවන් තත්ත්වයට එනකොට පේනවා මේක කවදාකවත් මේ කියන ශක්තිය අපිට ගියාත්මේ තියෙනවත් නැතුව ඇති මේ කිසිම දවසක කිසිම සතෙකුට මේක ගන්න බෑ. මිනිස්සෙකුට පමණයි. ඒත් විශාල ප්‍රයත්නයකින් දීර්ඝ ප්‍රතිපදාවකින් තමයි කරන්න පුළුවන්. ඒ දෙයට ගියොත් නම් ඒ කියන්නේ වේදනාවේ ওই මූල తত্ত্বය දක්වින ගියොත් යන මිනිහන නෙවෙයි භාවනාවේ නැගිටින්නේ. වෙන જાති මිනිහෙක් තමයි නැගිටින්නේ. මෙතෙක් කල මාර බලවේග කියපු සෑම දෙයක්ම ප්‍රයෝජනට ගන්න පුළුවන් අමිතෝග්‍ය ගොඩක් පාටපත් වෙනවා. ඒ පුද්ගලයාට ඊට පස්සේ තේරෙන්නේ නැහැ අසවල් ඉරියව්වේදී සතිපට්ඨාන වඩන්න බෑ අසවල් ප්‍රතිචාරයේදී සතිපට්ඨානේ වඩන්න බෑ කියලා මොකක්වත් නැතු වෙනවා. එතකන් තමයි අපි මේ රිට්‍රීට් ඕගනයිස් කරන්නේ. ඉඳගෙන භාවනා කරන හැටි කියලා දෙන්නේ. සක්මන් කර කර භාවනා කරන හැටි උගන්වන්නේ. එදිනෙදා වැඩ කරනකොට කරන්නේ එයාලා පොඩි උන්ට අකුරු ගණනන වගේ වැඩක්. නමුත් ඒක හරියට අහුණාට පස්සේ ඒකත් එන්නේ ඉතින් ටිකෙන් ටික තමයි. ඊට පස්සේ ප්‍රශ්න කරන්න වෙනවා කොතනදද බැරි කියලා. ඒකයි සරුවචනාංශයේ සතිපට්ඨාන සූත්‍රයේදී ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగෘතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති හැම තැනකදීම පත්ත චීවර ධාරණේ සංඝාටි පත්ත චීවර ධාරණ හැම දෙයක්ම කතා කරලා තියෙන මේ සෑම තැනකදීම සතිමත් වෙන්නේ මොකද්ද වෙන්නේ ඒ වෙනදී ඇති හැටියෙන් දකිනවා මිස කවදාකවත් අපේ මතිමතාන්තර වලට යට කරන්නේ නැතුව පමා වෙන්නේ නැතුව දකිනකොට ඕනම දෙයක සතිපට්ඨාන අවශ්‍ය කරන පදනම තියෙනවා. මේ පදනම තියෙනවා නම් අනිවාර්යයෙන්ම එතන තෘෂ්ණාව ඇති වෙනවා තියෙන ඉඩ පුරුද්දට, ජවයට, ගැම්මට තෘෂ්ණාව ඇති වෙන්න තියෙන ඉඩයි අභියෝග වෙන්නේ. එතකොට අපිට ලොකු අවස්ථාවක් තියෙනවා තෘෂ්ණාව ඇතිවීමේ යාන්ත්‍රණය දැනගන්න එක තමයි ප්‍රඥාව කියන්නේ. එතකොට වේදනාපච්චය තණ්හා වෙනුවට වේදනාපච්චය පඤ්ඤා. අන්න එදාට නැගිටින්න වෙන මිනිස්සේ. අනේ ඒ තැනට එනකන් තමයි අපි මේ සතිය දිනු කරන්නේ සමාධිය දිනු කරන්නේ. ඉතින් අදත් මේ තාක්කල් දේශනා කරන ලද මේ ඉදිරිපත් කරන ධර්ම කොටස නිසා ඒ කරගෙන යන වැඩවලදී මුලටම ගිහිල්ලා වෙස්ට් කන්නේන්න කලින් අනු අමු අමු වෙන්නේ. යකඩේ රත් වෙලා තියෙන වෙලාවේ. එහෙම නැත්නම් නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවට තව තව ලංවීමෙන් සතිය දියුණු පවුණු කරගෙන ආකල්පවලට යට වෙන්නේ නැතුව ප්‍රතික්‍රියා නොකර මුලට යෑම තුලින් මේ වේදනාව පාස ඇති වෙන තියෙන තණ්හා වෙනුවට වේදනාවෙන් තණ්හාව ඇතිවීමේ යාන්ත්‍රණය දක දන ගන්න සියලු දෙනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 9:40 වෙලාව ඉතින් මේ සම්ප්‍රදාන කුල මම මතක් කරනවා කාට හරි මේ කියපු දේවල් මතින් ප්‍රශ්නයක් හරි ප්‍රකාශයක් හරි තියෙනවා නම් මතු කරන්න. එහෙම ප්‍රශ්න ප්‍රකාශන හෝ දෙයක් නැත්නම් අපි කර්ණිමිත්ත සූත්‍රය සජ්ජායනා කළ දෙවියන් පින් දීලා ඥාතින් සීපත් කිරීමෙන් දවසේ වැඩ පිළිවෙල સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. ඇත්තට යුතනේශා කියන එකට කියන්න තියෙන්නේ කරුණා ද්වේෂ මුඛේන කරුණා වංචේති කියලා කියනවා. ද්වේෂ මේ කරුණා මුඛේන ද්වේෂං වංචේති කියලා. කරුණා තමයි ඉදිරිපත් වෙන්නේ. කන්නාඩියට මගේ ඥාතියා දැන් ඉතින් මෙහෙම වේගන යනවා. ඉතින් කොච්චර කල් හිටියත් මෙයාට කෙලවරකුත් නැහැ. ඉතින් අපිට උදස්ථාන කරනට වේදනයි අර මේ නිසා ඔන්නෝනෝක ඉවරයක් කරලා දාමු කියලා එඟත නොදැනි අර මේ පටික මේ කියන්නේ වනාසිතවිල්ලක් ඇවිල්ලා කටයුතු කරනවා. ඒ ඉන්නේ මගේ කම නිසා. එහෙම නැතු ඉස්පිතාලේ කවුරුවත් පණ ඇදලා දීච්චාට අපි ගිහිල්ලා කියන්නේ ඔය මරලා දාපන් කියලා අපිට ඕනකමක් නැහැ අපේ නෙවෙයි නං. විතනීසය සංඥාව අපිට එන්නේ නැහැ අපේ කෙනෙක් නෙවෙයි නං. අපේ කෙනෙක් නිසා අපි හිතන මේක තීන්දුව කළ යුතුයි කියලා. ඒ නිසා එතන කරුණා මුකේන දෝසං වංචේති. ඒක වුණාට පස්සේ ඒ දැන් භික්ෂුවක් නම් සම්බන්ධුනොත් පරාජිකයි. සත්‍යක් පරිම මේ සම්පූර්ණ මිනිසෙක් මැරීමේ අකුසල කර්මයට අහු වෙනවා. ඉතින් ඒ නිසා හරි අමාරු වෙතෙන් ගියාට පස්සේ මොකද ඒක හරි එපීලින් හරි සෙන්සිටිව් හරි ඉන්වෝල් ඉෂුව එකක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක වෙන දෙයට ඉඩ ඇරලා මේ මනුස්සයා සමහරට ඔය කියන වෙලාව වෙනකොට මැරෙන්නත් ඇවිල්ලා ඇති ආයුෂ ගෙවීමෙන්. ඒකට වෙන්නේ ඉසලා අපි කකුල දාගත්තට පස්සේ අපේ account එකට තමයි ඔක්කොම ටික වැටෙන්නේ. ඉතින්දී හරි අමාරුයි Tamanට තීන්දුව කරගන්න බෑ මේ කල්ලාතුව බණ භාවනා කරලා චේතනාව කියන එක මේ වංචනික ධර්ම කියන එක අවබෝධ කරුවේ නැත්තම් හරි අපහසු තැනකටපත් වෙනවා. ඒක නිසා මේ බෞද්ධ ප්‍රතිචාරය දිහා බලනකොට මේක තීන්දුව නම් පෞද්ගලික මට්ටමේ තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේක සමාජ ධර්මයක් දැන්. හැමතැනම මම දැක්ක කීකෝපලකම සඳහන් කරලා තියෙනවා අර හොලන්දේ ඉන්නවලු මේ මිනිස්සයා මෙයාට කිව්වහම එයා වැඩේ කරනවලු. එයාට කියන්නේ ડોක්ටර් ඩෙත් කියලා. ඒ වෛද්‍ය ශාස්ත්‍රය පිළිකරනකොටම පිළිගන්නව අසංකරන දෙයක් තමයි first do no harm කියන එක. නමුත් මෙයා ඒකට විරුද්ධව කියලා කවුරු හරි කොන්ත්‍රාත් එක දුන්නොත් අහවලාට දෙන්නේ කියලා එයා බාර අරගෙන එයා ප්‍රසිද්ධියම කතා කරනවා. දැන් මේ ළඟදිත් මම ආටිකල් එකක් දැක්කා මේ උසාවියෙන් සඳහන් කරලා තියෙනවා ලෙඩට අවශ්‍ය නම් ඒ අයිතිවාසිකම දෙන්න ඕනේ කාටවත් ඒක දික් අදින්න දෙන්න බෑ කතෝලික සභාවක වෙන සභාවක් බෞද්ධ ආගම කිව්වා ෆන්ඩමෙන්ටල්ස්ලට කරන්න එපයි කිය. නමුත් එතන තියෙන්නේ අර ද්වේ වංචනික ස්වරූපයක් වැඩ කරන්නේ. ඉන්දොනේසියාවල. එහෙනම් ඔය මරන්න තීන්දුව කරන අවස්ථාව වෙනකොට ඉතින් ඒක මේ ස්වභාවයෙන් පේන්න කරුණාව වශයෙන් තමයි. කරුණා මුකේන දෝසං වංචේති. ඒතකොට අර කාම තණ්හාව නම් යනකොට පෞද්ගලික ආසාවල් ඉෂ්ට කර ගැනීම තමයි තියෙන්නේ. කාම දන භව දන්නාවට යනකොට සාමූහික අයිතිවාසිකම් සාමූහික වශයෙන් තියෙන විවස්ථා සිංහල ජාතිය සිංහල බුද්ධ ධර්ම වර්හිමේ කියන එක තමයි භව තණ්හාවේ තියෙන්නේ. ඒ භව තණ්හාව තමයි හුඟක් වෙලාට විභව තණ්හා විදියට වංචනික විදියට වැඩ කරන්නේ. එතෙන් ගියාට පස්සේ ඒන සිද්ධි සබ්බේ පුවත්පත් වල දාන්නේ නැහැ, සබ්බේ පොත් වල කියන්නේ මොකද විභව තණ්හාවේ තියෙන්නේ මහ පුදුම කැත ගතියක්. වංචනික ස්වරූපයක්. ඒ නිසා අපේ තේරවාද අටුවාවේ කිසිම තැනක විභව තණ්හාව හැන්ඩල් කරන්නේ ඒකට කියන්නේ මේ භව තණ්හාව කියලා කියන්නේ පැවැත්මට තිය ආසාව, සස්සත දිට්ඨිය, විභව තණ්හාව කියලා කියන්නේ උච්ඡේද දිට්ඨිය කියලා නැසකන. අර වෙස්ටර්න් සයිකොලොජි එකේ ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියන එක තමයි අඳුන්ලා දීලා තියෙන හැම කෙනෙක් තුරම ඉන්ස්ටි ඩෙත් ඉන්ස්ටින්ක්ට් එක තියෙනවා. මොනවාරි කරලා කරලා බැරි වුණොත් මම වහ කනවා මම කෝච්චර පයි මම ගංගේ පොදේ පයින්නවා කියන එක ඒක රිසර්ව් එකේ තියාගෙන ඉන්නේ එතකන් තමයි ඔය සාම කතා ඔක්කොම බැරි නම් මේක ගත්තා කොයි වෙලාවෙද කියන්න බෑ ඉතින් ඒ නිසා මේ දෙක අතර සම්බන්ධතාවය මේ ද්වේෂය සහ කාමයේ තණ්හා සහ ද්වේෂ දෙකේ වෙස්පර්ලියල තමයි තියෙන්නේ ඉතින් අපි දකින්නේ මේ දෙක දෙන්නේ කියලා. කාමයේ තියෙන තැන ද්වේෂයේ තියෙන්න බෑ, ද්වේෂයේ තියෙන තැන කාමයේ තියෙන්න බෑ කියලා අපි සාමාන්‍ය අර්ථය දැකලා තියෙන්නේ කාමයේ කියලා කියන්නේ කැමැත්ත. ද්වේෂය කියන්නේ අකමැත්ත. නමුත් අර ධාතු මනසිකාරය වගේ මේ තේජෝ ධාතුව කියවම උණුසුමයි සිසිල්සයි දෙකටම තේජෝ ධාතුව කියන්නේ. බරගතියටයි හැලු ගතියට කියන විරුද්ධ පක්ෂ දෙක එකතු කරලා පටවි ධාතුව කියනවා වගේ මේ දෙක ඉතාම ළඟ වැඩ කරන්නේ ඔය මේ කටුකුරුන්දේ සාන්ද නිදර්ශනයක් දුන්නේ නිලුම් පතක් උඩ තියෙන වතුර කඳුල වගේ. නිලුම්පත උඩක් කියන්න බෑ නෑ කියන්න බෑ. නිලුම්පත හොල්ලනවා වතුරකන්තර වෙනම වැඩ කරනවා. නමුත් නිලුම්පත උඩ තමයි තියෙන්නේ. ගෑවිලක් නෑ නැත්තේත් නෑ. නිසා මේ දෙක අතර පටලවිල්ල මේ අර ප්‍රතික්‍රියා නොකරන ප්‍රතිපත්තිය හුඟාකල් හිතපු කෙනෙකුට මිසක් තමන් තුළම මේ කෙනෙකුට තියෙන කැමැත්ත සම්පූර්ණ අකමැත්තක් බවට පත් වෙන එක උනත් පිළිගන්න බෑ. මොකද අපි හිතන්නේ මේ දෙක එක චරිතයක් තුළ තියෙන්න බෑ කියලා. නමුත් දෙකක් නැත්තම් ජීවත් වෙන්න බෑ. ඕනම තැනක ගැටුම තමයි ජීවිතේ තියෙන්නේ. ඉතින් දෙකෙන් අපි එළිය තියා පැත්ත විතරයි අල්ලන්නේ අඳුරු පැත්ත බලන්නේ. ඉතින් අපි දෙන අර්ථකතන සේරම කොරේව අංශභාග දේවල්. සම්පූර්ණ එක දකින්න සම්පූර්ණ සිද්ධිය දකින්න ඕන. ඒ සිද්ධිය දකින්න අමාරුයි මේ ඔය සීලක විතරක් ඉඳලා සමාධියක විතරක් ඉඳලා සිද්ධියට කිසිම පූර්ව නිගමන නොදී චේතනා සම්බන්ධ නොවි සංස්කරණය නොකර ඇති හැටිය දැකීම කියන්නේ මේ යථාභූත ඥාන දර්ශනය කියන එක ඇති කරන්න ඕනේ ඒකෙදිත් මන්නම් දකින විදිහට ඔය පව්වල හෝ අසාධාරණය හෝ කෙලෙස් වල යථාභූතය දකින්න එක නෙමෙයි තියෙන්නේ. අපි මේ හොඳයි කියලා හිතානින් ඉතික යථාභූතය තුළ තමයි තේරෙම වැඩි තියෙන්නේ. අපි මේ සිල්වන්තයි කියලා හිතානින් එක තුළ. අපි සමාධිවන්තයි කියලා හිතන එක මම හරි කියලා හිතානින් එක මමයි මිනිහා කියලා හිතානින් එක තුළ තමයි ප්‍රශ්නේ තේරෙම තියෙන්නේ. මොකද නරකෙවගේ නෑ. නරකව ඕන කෙනෙකු පෙන්නලා දෙන්න පුළුවන්. හොඳ තුල මේ තියෙන නරක පැත්ත දැක් ගන්න අපි උන්කක් පමයි. ඒක අල්ලලා දෙන්න පුළුවන් වෙන හොඳ ගුණවත් සිල්වත් කල්යාණ මිත්‍රයෙකුට හරියට වෙලා බලලා කියලා දුන්නොත් අල්ලලා දෙයි. නැත්තම් සතිය කරලා දෙනවා වැඩි. නමුත් අපි ප්‍රතික්ෂේප කරනවා. සතියෙන් පෙන්නන මේ යථාභූතය ප්‍රතික්ෂේප කිරීම තමයි අපි ඔය බෝරින් කියලා කියන්නේ. නීරසයි කියලා කියන්නේ. ඒකාකාරී කියලා කියන්නේ. බයලවනොයි කියලා කියන්නේ. හරි සෞත්ව කියලා කියන්නේ. ඔය සෞත්ව උතන් තමයි තියෙන්නේ. ඔය සතිය පෙන්ලා දෙනවා. උඹ ඔය දකින්න හදන එකේ ස්වභාවය මේකයි කියලා අපි ඒකත් නැගිටිනවා. අද භාවනා හරිනේ කමටන් සුද්ධ කරන්න දෙයක් නැහැ. හරි බෝරින් කියලා වැත්තකට දාන්න. ඒක තමයි නිබ්බිදාව කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සංකාරුපේකාට ඉස්සලා පෙන්නන වටිනාම ඥානෙ. ඒක අපි කතා කරන්නේ ඒක අසභ්‍යයි. ඒක නිකන් ඒක නැතුව මේ මට දිබ්බ චක්ක පහල වුණා කියන තේනවනම් රැයත් වෙනවා කමටහන් සුද්ධ කරන්න. ආලෝකයක් පහළ වුණා කිව්වොත් එහෙම එළවගෙන එන්නේ පිටිපස්සේ. මට මෙහෙම දෙයක් වුණා මොකද කියලා කවුරු බෝරින් ආවයි කිව්වොත් එහෙම ඇහුවත් කියන්නේ. නේ නේ ඒක කියුත්තක් නෙවෙයි. ඒක නිකන් ඉච්චර සබ්බේ නැහැ කියලා. ඉතින් යථාභූතය හොයනවා. මොන භූතයක්ද සිද්ධ වෙන්නේ එතකොට? ඇතිදී ඇති හැටි දකින්නම් තමන් පිළිබඳව විවේචනාත්මකව මේ දේවල් එකතු නොකර ඇඩ් කරන්නත් එපා අයින් කරන්නත් එපා ප්ලග් නැත බ්ලේඩ් නැත ඒ දෙක නැතුව කතා කරන්න යනවා නිවන් තමයි. ඒක ඔය ආයෙ කවටා සුද්ධ කරන්න දෙයක් නැහැ. එතනමයි නිවන තියෙන්නේ. ඔය ප්ලග් එකයි ප්ලේ කිරේ එකයි තියෙන තාක්කල් අපි හැම වෙලාවෙම මෙවුව මේ සભ્યත්ගත කරනවා හදනවා මැනරික් වෙන්න හදනවා ඒ තාක්කල් මාර බලයක් වැඩ කරනවා යථාර්ථය කියලා කියන්නේ මොනවත් නෙවෙයි ඒ හැටල් කැපුවාම ලේපිට දර්ශනයි ඇති හැටි හරි අමාරු අපේ හිතේකට පුරුදු කරන්න ඇති ඇති හැටි දුර්ලභ වස්තුවක් නෙවෙයි හරීම ප්‍රකටයි නමුත් අපි ඒක දකින්න ලෑස්ති නැහැ. අපි ඒක දකින්න ලෑස්ති නැහැ. අපි හැම වෙලාවෙම මේක වර්ණ ගන්න හොඳ පැත්ත විතරක් දකිනවා නරක අයින් කරනවා වගේ එඩිට් කරනවා නැත්නම් සංස්කරණය කිරීම නිසා තමයි මේ සංකාර නිසා කර්ම රැස් වෙන්නේ නැත්නම් අපි තුල කොච්චර කෙරුවක්වත් තියෙන द्वේෂය නැත්නම් අපි කෙරෙහි ඇති द्वේෂය අපේ ප්‍රියයන් කෙරෙහි ඇති द्वේෂය අනිත්‍යවල ඇති द्वේෂය ප්‍රසිද්ධ කරවට කමන්නේ සමාජ තත්ත්ව සරකලා භාවනාවේදී ඒක ඒක වශයෙන් දැනගන්න තරම් මේ යථාභූත ඥාන දර්ශනයට පිරිසුදුකමක් විවෘතකමක්. නැත්නම් මේ සතියට සම්පූර්ණ පිපෙන්න ඉඩාරින ගතිය. පූර්ණිකම වලින් තොරව වැඩ කරන්න පුළුවන් ගතිය මේක මහා සංකර දෙයක් නැත්නම් මහා ගැඹුරු දෙයක් වශයෙන් තේරුණාට අපි මේ උත්සාහ කරන උත්සාහ කරාට අපි පුංචි කාලේ ඕක ඉබේ වුණා අපේ අතින්. පොඩි ළමයි තුල නෑ මේ ලැජ්ජ බය මොකක්වත් නෑ. ඒ දවසක් අර රජ කෙනෙකුට මේ කෙනත් රජුරවට තෑගි දීලා තියෙනවා දෙන්නේ තෑගි දෙනකොට මේ බමුණෙක් රජුරවන්ට කටකමක් කරලා තියෙනවා සියුම් සලුවක් විදිහට ඉතාමත්ම සියුම් සලුවක් කියලා මේක සාමාන්‍ය මොඩයන්ට පේන්නේත් නැහැ හොඳ ඥානවන්තට විතරයි පේන්නේ කියලා රජුරවන්ට කරලා පූජා කරලා තියෙනවා හැබැයි කියලා තියෙනවා රාජසභාව විවෘත කරන්නයි කියලා ඉතින් රාජසභාව විවෘත කරලා බලනකොට රජුරු දැනගත්තලු මොඩයන්ට පේන්නේ නැහැ නේ එනිසා පේන විදිහට රජුරු මේක අරගෙන දිගහැරලා මෙම අල්ලලා බොහොම හොඳයි කියලා. ඉතින් ඒකුත් බමුණක් කියන්න ලෙවල තෑගි දීලා කියලා තිනවා. යා කියලා තිනවා ස්වාමීන් වහන්සේ දෙවන්නාස අපි මේක ඇඳගෙන වීදි සංචාරය යන්න ඕනේ. කියලා වෙලා ඉතින් රටට කියලා තිනවා අපි රජුරවන්ට ලෝකේ තියෙන ඉතාමත්ම සියුම් ඇඳුම තියෙනවා. හැබැයි මෝඩයින්ට පේන්නේ. ඥානවන්තයට පේනවා ඒක. ඉතින් පාරේ ඉන්න කට්ටිය ෂෝක් එකට අර ඇඳුම අගය කරනවා. රජුරෝ ඇතෙක් උඩ යනවලු දැන් මේ ඇඳුම ඇඳගෙන. යන ගම පොඩි එකදල හි රජ්ජුරුව හෙළුවෙන් කිව්වලු. ඌට නෑ කවුරුත් කන්ඩිෂන් කරන්න දෙයක් ඌට තේරෙන රජ්ජුරුව හෙළුවෙන් කියලා. අනික් කට්ටිය හිතනවා මේ හෙළුව කියලා කියන්නේ මොඩකම ඇඳුමක් තියනවා කියව දැක්කොත් නානවන්තකම කියලා ඔක්කොමලා රජ්ජුරුවන්ගේ අඳුම අගය කරනවා. ඉතින් ඔය ඔය කියන සතිය ඔය අන්කන්ඩිෂන් මයින්ඩ් එක එහෙම නැත්නම් ඔය කියන නන් රියැක්ෂන් එක අන් ඇසියුමින් එක තමයි පුංචි කාලේ තිබෙන්නේ. ඒ නිසා මහා ගැඹුරක් මහා නිබ්බාන පරිසංයුත ගතියක් ශූන්‍යතා පරිසංයුත ගතියක් ගැන දැන් අපිට තේරුම් ගන්න බැරි වුණාට ළමා මනසකට ගිහිල්ලා බලන්න ඕන වෙලාවක කවදාවත් කන්ඩිෂන් කරන්න බෑ කන්ඩිෂන් කිරීම තමයි දෙමාපියන් විශ්ව කරන කැත වැඩේ ඊට පස්සේ තමයි ඌ අම්මට තාත්තට ගහන්නේ ඒක වලක්වන්න බෑ මොකද අර ලස්සන තිබුණ පැහැදිලි තිබුණ එකනේ කැත කරන්නේ හැබැයි හදන්නත් පුළුවන් දෙමාපියන් ඒ වගේ අන්කන්ඩිෂන් තැනට ගන්නත් දෙමාපියන්ට පුළුවන් ගුරුවරුන්ට පුළුවන්. නමුත් අපි භාගයට කන්ඩිෂන් කරලා නතර කරුවට පස්සේ හරි නැහැ වැඩේ හරි නැහැ. ඒ නිසා අපිට කල්පනා කරන්න තියෙන අපි පුංචි කාලේ අපි ළඟ යම් ආකාරයකට මලක් දිහා බලලා සතුට වෙන්න පුළුවන් ගතිය. සතපා සද්දායක් හම්බෙලා අපි කොච්චර සතුටු වුණාද අප්පා ඒ කාලේ. දැන් මොකෝ වෙලා තියෙන්නේ. කොච්චර හම්බුණත් අර මකරයකට දැම්මා වගේ කොච්චර දුරක් ඉවරක් නැහැ. නිසා මේක මහා ලොකු මේ ෆෝමියුලා එකට දාගෙන කරන්න බැරි වැඩක් කියලා හිතන්න එපා. සාමාන්‍ය කල්පනා කරලා බලන්න මේක මේ මේ අපි තියාගෙන දැන් වණ කරගත්ත දෙයක්. පුංචි කාලේ තිබිච්ච දෙයක්. ඒ නිසා භාවනා කරනකොට අපි හරි මෙලෙක්කමකටපත් වෙනවා. හරි තරුණකමකටපත් වෙනවා. අපි අලුතෙන් ඕන දෙයක් පිළිගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. සමහරුන්ට ඒකම සැකයි. මේ ඩීලනි ප්‍රොසෙස් එක එනකොටම සැකයි මට මේ පිස්සු වැඩි කරනවාද කියලා. අර කියන අගයන් ආඩම්බරයක් මොකුත් නැහැ. හිත එනදී එන විදිහට බලන්න පුළුවන් තත්යකට යනවා. එතකොට ඔය මේ කාම තණ්හාව විතර වැඩිම වැඩ කරන වැඩ කරන්නේ භව තණ්හාව විභව තණ්හා කියන එක අප්ලයි වෙලා නැහැ. හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් මොනවා හරි කරන දේ හරිම කෙලින්. දැන් නැහැ. හැබැයි ඉතින් කියන්න බෑ අපිට මේ කාම තණ්හා විතරක් තියෙනවා කාම තණ්හා දුරු කිරීමෙන් නිවන් දකින්න බෑ. අනිවාර්යයෙන්ම අනුසේ වශයෙන් තියෙනවනේ විපාක මේ භවතන්න විභවතන්න ඒ නිසා දවසක් ඒ සරුවචනාංශය අහනවා ස්වාමීන් වහන්සේ නමකගේ මෙහෙම ඉන්න වෙලාවේදී මහණෙනි උඹලගෙන් කවුරු හරි අහුවොත් එහෙම ඕරම් භාග්‍ය සංයෝජන කියන්නේ මොනවද කියලා කොහොමද උත්තර දෙන්නේ කියලා. ඒකට එක ස්වාමීන් වහන්සේ කියලා බද්ධියද කවුද හරි. කියන ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බතරංශ කාමරාග පටිය. උත්තර දෙනවා. එතකොට හරි උඹලා ඔය උත්තරේ දුන්නාට පස්සේ අන්‍ය තීර්ථක බමුණෙක් ඇවිල්ලා අන්‍ය තීර්ථ ශා วก ෙක් ඇවිල්ලා අහුවොත් එහෙම එහෙනම් පොඩි ළමයෙක් ගාව තමා කියන හැඟීමක්වත් නැති නිසා එයාට සක්කාය දිට්ඨිය නැහැ. එන රහත් වෙලා. පොඩි දරුවෝ රහත් වෙලාදී. ඒ වගේම ඔහුට විචිකිච්ඡාවක් කවුරු පිළිබඳ සැකයක් නැහැ තමන්වත් අඳුරගන්නේ නැහැ. විචිකිච්ඡාවක් නැහැ. ඒ වගේම සීලබ්බත පරමාසත්‍ය සීලයක්වත් නැහැ. ඒ වගේම කාම රාග පටිග නැහැ නේද රහත් වෙලාද කියලා. මම සර්වඥාද කියනවා එහෙම හොරම් භාගයේ සංයෝජන කිව්වට එහෙම පොඩි ළමයෙක් තුල ඉව නැතුණට යාගලඟ අනුසය තියෙනවා. ඒ කාම සක්කාය දිට්ඨි අනුසය ඔක්කොම තියෙන නිසා බාහිරේ පෙන්ලා නැහැ. ඒ නිසා පොඩි දඩුවට නිවන් දකින්න බෑ. මොකද එයා තුළ ක්‍රියාත්මකනේ කාම තණ්හාව විතරයි. ඊටු යටටට්ටු දෙක පේන්නේ නැහැ යාට. අදාළ නැහැ. අපිට දැන් පේන එක අපි නරකට හරවගෙන ඉන්නවා. අපිට තියෙන මේ පේන එක හොඳයි. මොකද ඒකට ඒ ආකාර සියුම් ක්‍රමයට මේක හැන්ඩල් කරන්න ඕනේ. ඊටාම සියුම් කරපු සත්‍යයෙන් සමාධියකින් මේක අල්ලන්න ගියාම මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ වශයෙන් දැකීම. නැත්නම් මේ ටිප් ඔෆ් ද අයිස්බර්ග් විතරක් නෙවෙයි අයිස්බර්ග් එකේ යටකුටිය දැකීම නරක දෙයක් නෙමෙයි. ප්‍රශ්න විසඳෙන්න මේක දැකලා තියෙනවා. ඉතින් මේකට ටික ටික ටික ටික මේ හිතාගත්තේ නැති දේවල් භාවනාදී දකිනකොට ඒ තුලින් තමයි අපි මේකට අවශ්‍ය කරන මේ ශක්තිය අවශ්‍ය කරන අදිෂ්ඨාන ශක්තිය වඩන්නේ. ඉතින් ඒක භාවනාදී අනිවාර්යයෙන්ම ටික ටික ටික ටික වැඩෙනවා. ඒ නිසා එnde end end විඳපු නැති මට්ටමේ ගැඹුරු දුක් වලට ගිහිල්ලා ඒක අභ්‍යාසයක් කරගන්න. ප්‍රගති පරීක්ෂණයක් කරන ඉදිරියට යෑම තමයි භාවනාදී සිදුවෙන්නේ. නෑ අනුසය කෙලෙස් හැම එකක්ම වංචනික ධර්ම කියන්න බෑ. නමුත් අනුසය කෙලෙස් හුඟාක් වෙලාවට වැඩ කරනකොට වංචනික ධර්ම පිළිබඳව සමීකරණේ කටපාඩමේ තියෙනවා. එහෙම නැත්නම් ඒක වැඩ කරන්න බෑ. මොකද අනුසය කෙලෙස් තාම මේ කෙලෙස් බවට පත් වෙලා නැහැ. අනුසයක් ඇති කෙලෙස් බවට පරිකීමේ මූල ශක්තිය තියෙනවා. ඒ නිසා බැලුව බැලමට එව්ව තිබුණට ප්‍රශ්නයක් නැහැ. අනුසය කෙලෙස් තිබීම අපරාධයක් නෙවෙයි. අනුසය කෙලෙස් තිබීම මේ වැරද්දක් නෙවෙයි. මොකද ඒකේ ඕන වෙලාවක වැරද්ද වෙන්න පුළුවන් ප්‍රභවයේ තියෙනවා. ඒක නිසා ඒක පිළිබඳව දැනගෙන හිටියේ නැත්නම් අපි පරිවෘත්ත ආනිකලස් මට්ටමේ වැඩ ඉවරයි කියලා ඉවර කරන්න පුළුවන්. නමුත් ගෙදර කියලා බලනකොට සම්පූර්ණයෙන්ම ආය හැදිලා තියෙනවා පරිවෘත්ත ආන වේතික්‍රම මොකද අනුශේ තියෙනවා. ඒක අර ගහක් කැපුවට මේ මුල සජීවී තියෙන තාක්කල් ඕනම වෙලාවක ඒ වෙලාවේ කැපුවව පේනවා. නමුත් පස්සේ හොඳ අංකුර එනකොට තිබුණට වැඩිය ගහ පතුරු වැඩෙනවා. නිසා අනුශේ කෙලස් කියලා කියන්නේ බැලූ බැලමට පේන්නේ නැති නමුත් මේ බැලූ බැලමට වෙන අන්තිම කැත කෙලෙස් වලට සම්පූර්ණ පෝෂණය ලබා දෙන මූල ශක්තිය බව. ඒක සුතමේ වශයෙන්වත් දරගෙන තියෙන්න ඕනේ. චින්තාමේ වශයෙන් පිළිඅරගෙනවත් තිබුණොත් විතරක් අපිට ওই භාවනා කරනකොට ඔය මේ ඉඳුරංගේ මොනවාක්වත් දෙන්නේ නැති සාමකාමී පරිසරයට ගියාට පස්සේ දැන් වැඩ ඉවරයි කියලා හිතන්න බෑ. අපි දැනගෙන දැන්වත් පැවැත්ම තියෙනවා. ඕන වෙලාවක කෙලෙසක් මතුවෙන්න පුළුවන් ශක්තියකේ තියෙනවා. නමුත් දැන් යම් විදිහකට බංකරයක් ඇතුළට ගියා වගේ අරසාවක් තියෙනවා. මෙතන ඉඳලා තමයි පුළුවන් වෙන්නේ ඊට යට මට්ටමට බහින්න. නිසා අනුසය කෙලස් පිළිබඳව දැනුම මම හිතන්නේ ඇත්තටම කියනවා අපි බුද්ධ ආගමේ නැත්තම් සරුවචනාංශේ ලෝකයට අපිට දීපු වටිනාම දයවැද්ද තමයි අනුසය කෙලස් කියන එකක් තියෙනවා. ඒක දුරු කරන කම්ම වැඩි ඉවර නැහැ කියලා ඉස්සල්ලාම කල්පනා කරපිට තමයි උනේ. අනිකුත් ආගම් වල පරිඋත් ทาน වේතිකම කෙලස් ටැකල් කරලා තිබුණා ඒ කාලේ. නිසා අපි දැන් උත්සාහ කරන්න ඕනේ ඉුවා ඒ කට්ටියගේ සායෙන් හරි කමන්නේ බුද්ධ ආගමේ සායෙන් හරි කමන්නේ විචිකම කෙලස් පරිවර්තන කෙලස් පුළුවන් තරම් යටපත් කරලා මේ අනුසය කෙලස් මතුවෙන්න ඉඩ අරින්න. ඒක මතු වෙනවනේ ඊට දීපු ගම ඒක දුවන්න එපා. චෝදනා කරන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. බලාපොරොත්තු සුන් කරගන්න එපා. අදිෂ්ඨාන ශක්තිය බිඳ ගන්න එපා. මේකට තමයි මං සිල් දැක්කේ. මේකට තමයි මං සමත භාවනා කෙරුවේ කියලා පුළුවන් පුළුවන් ප්‍රමාණයට ඒවා මේ මොන දෙන එක තමයි ගැල්වනයිස් කරන්න තියෙන්නේ. ඒකරු ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රී ධර්ම දේශනාව අනුසාරයෙන් යම් පුද්ගලයෙක් තමාගේ අධිශීල ඊටාම උතුත් කොට සලකන්නේ නම් ඒ වැදගත්කම තමාගේ අභිවෘද්ධිය සඳහා උදව් වේ යයි සිටේ නම් මේ පුද්ගලයා ඊගෙන උඩඟුව ආඩම්බර නොවේ යයි තහවුරු කරගන්නේ කෙසේද? පහදා දෙන්න මැනවි. අමාරු මේ කියන්නේ. මේ කියන්නේ හොඳ ප්‍රශ්නයක්. ඒකට කිට්ටුවේ යන උත්තරයක් තියෙනවා ඔය චප්පුරුෂ සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් විනයදර වෙනවා. විනයදර කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ පැත්තවල හොඳට විනය දානවා. ඒකට හොඳට ඒව කටයුතු කරනවා හොයනවා. ඕන කෙනෙකු ප්‍රශ්නයක් ආවම කරනවා. ඒ විනයදර පුද්ගලයා මේක මේ විනයදර භාවය නිසා ඒ තණ්හාවක් මාන්‍ය දෘෂ්ටියක් ඇති කරගත්තොත් මම විනයදරයි අනික කට්ටිය විනයදර නැහැ කියලා අසත්පුරුසයි කියලා කියනවා. ඒ මොකද විනයදර උන පමණින් රාග දෝෂමෝ කැපෙන්නේ නැහැ. විනයදර නොවුනත් රාග දෝෂ මොහ කටයුතු කැපීමට කටයුතු කරොත් නිවන් දකින්න පුළුවන්. ඒක නිසා ඒ පුද්ගලයා මේ විනයදරකම ඉස්සරහින් තියාගෙන තණ්හා මාන දිට්ඨි වඩනවනම් අසත්පුරුසයි. ඒක එවැනි කෙනෙක් මම මේ ශාසනයේ දක්ෂෙක් කියලා කියන්නේ. විනයදර වුණත් නැතත් රාග දෝෂ මොහ දුරු කිරීම කටයුතු කරන එක නයි සත්පුරුෂයා කියන්නේ කියලා. ඒකට බහුසුතකම, ධර්මකතික බව, විනයදරකම, උසස් කුල ඇති බව, පොහසත් බව, ජනප්‍රිය බව, ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ඔක්කොම ලයිස්තුගත කරලා තියෙනවා. ලයිස්තුගත කරලා මේ ඔක්කොක තිබුණත් ඒක තමන්ගේ මාන්නයට ගන්න පුළුවන්, තණ්හාවට ගන්න පුළුවන්, දෘෂ්ටියට ගන්න පුළුවන්. ඒක ගැන ප්‍රවේශම් වෙන එකයි අපිට කරන්න පුළුවන්. වෙනවද නැද්ද කියලා කියන්න බෑ. සීලය කියලා කරන හොඳ දෙයක්. ඒක පිළිබඳව අපිට නරකයි කියන්න බෑ. නමුත් ඒක වුණත් තමන්ගේ නම්බුවට, තමන්ගේ මාන්නයට මේ තණ්හාවට දෘෂ්ටියට හේතු වෙන්න ඉඩ තියෙන නිසා සීලයේ ප්‍රයෝජනේ සල්කලා මොකටද සීලේ තියෙන්නේ සමාධිය වැඩ කරන්නයි සීල පරිභාවිතෝ සමාධි බහප්පලහොනේ මහානි සන්තය නැතුව සීලේ ඉස්සර තියාගෙන ඒක ප්‍රධාන දෙකරන එක නෙවෙයි ඒ නිසා ඇත්තට මේක මේ ආඩම්බරයකට අරගෙන ඉවරලා උදම් වෙනවද එහෙනම් වහා මට දැන් සීලේ හරි ගියා මම දැන් සමත භාවනාවට ගිහිල්ලා ඉතුරු පරිඋත්ථාන කෙලස් දැන් තියෙන්නේ. ඒකට මොන දෙන්න ඕන නැහැ කියලා කටයුතු කරනවනම් සීල ගැන ආඩම්බර වෙවි ඉන්න වෙලාවක් නැහැ. ඒකෙන් වැඩ ගන්න තැනටයි යන්නේ. ඉතින් ඒක හරි අමාරුයි. ඒක මේ මේ ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට Taman තුලින්ම උත්තර හොයන්න අමාරුයි. සතිය තියෙනවනම් නැත්නම් මේ ධර්ම අහලා සුත්තමේ ඥාන භාවනා ඥාන තියෙනවනම් ඒ පුදුලට දැනගන්න පුළුවන් මේක නරකට හිතින්ද ඉඳ තියෙනවා ප්‍රවේශම් යන්න ඕනේ කියලා. ඒ නිසා ප්‍රශ්නේ හොඳයි. ප්‍රශ්න හොඳයි නමුත් ඒකට පිට කෙනෙක්ට කෙලින්ම උත්තර දෙන්න බෑ තමන්ට බෑ මොකද මේක වංචනික ස්වරූපයෙන් වැඩ කරන්න ඉඩ තියෙනවා ඒ නිසා හොඳ දේ තමයි තමන්ගේ ගුණයෙන් වැඩෙන්න වැඩෙන්න නිහතමානී වෙන එක වී කරලකට කිරි වදින්න වදින්න පාලත්තට බිම නැමෙන්නේ උණ ගහ උඩට යන්න යන්න යන්න යන්න පල්ලෙහාට නැමෙන්නේ අන්න ඒ වගේ අල්පේච්ච භාවය ඇති කරගන්න තියෙනවා හොඳයි නමුත් ඒක ස්ථිරසාර වෙනසක් ඇති වෙලා නැහැ ස්ථිරසාර වෙනසක් එනකන් තමන් එකෙන් නම්බු කරගන්න යන්න නැතුව යන්නේක තියෙනවා. ඒක ඇත්තටම මේ මේ විපස්සනා ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටියට විතරයි මෙහෙම මූණ බල්ලා කියන්න පුළුවන් වෙන්නේ. අනික කටිනේ කියනකොට හරියට පටලවා ගන්නවා මේ සීලය පහත් කළ සැලකුවා වගේ කියලා කියන්නේ හිතනවා. සීලේ පහත් කිරීමක් නෙවෙයි උපරිම සීලයට යන්න. හැබැයි මේ අන්ධහර පාණ්ඩ යන්න එපා. කියා පාණ්ඩ යන්න එපා. සීල තියෙනක වැඩ වෙයි. සමාධිය තිබුණොත් ඒ කාටවත් වැඩක් නැහැ. Tamanට විපස්සනාට බාධා කරගන්න එකයි තියෙන්නේ. සීලය සමාධියට බාධා කරගන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ හොඳ වුණාට උත්තරෙච්චර ලේසි නෑ. යම් පුද්ගලයෙක් තමාගේ අදි සීලය ඊටාම උතුම් කොට සලකන්නේ නම් ඒ වැදගත්කම තමාගේ අභිවෘද්ධිය සඳහා උතුම් වේයයි සිටියේ නම් ඒ පුද්ගලයා ඒ ගැන උදගු ආඩම්බර නොවේ යයි තහවුරු කරගන්නේ කෙසේද? හොඳට ප්‍රශ්න නගලා තියෙනවා. එයාට අද්දක උස්සලා කියන එක උත්තරයක් නැහැ. මේක වහාම යොදවන්න සමාධිය සඳහා. ඒ සමාධිය අපකම වහාම යොදවන්න විපස්සනාව සඳහා. එතකොට අපි එකෙන් ගත හැකි ප්‍රයෝජනෙ ගත්ත වෙනවා. අර වගේ මේ ආඩම්බර වෙලා ආඩම්බර වෙච්ච ගම ඉතින් ගලපීමක් එන්න බෑ කවුරු හරිත් එක්ක. නැත්තම් ආඩම්බරයක් එන්නේ ඒ ඒ දෙයට යනකොට පරිසම් වෙන්න ඕන. පුළුවන් තරම් අපේ ಗುಣ චරිතය පරිසම් කරනවා මිස මේ රණ්ඩු වෙදින එක නෙවෙයි. අපිට වැදගත් වෙන්නේ. ඡන්දයෙන් පරදුනත් කමක් නැහැ ಗುಣ චරිත රැකෙනවා. ඒ ඒ පරාජයේ ආර්ය වතෙන් වටිනාකමක් තියෙනවා. අපිට වෙන මේ මතු වෙන ප්‍රශ්න නැත්තම් මම යෝජනා කරනවා අපි ඔක්කොම එකතුව කර්ණිමිත සූත්‍රය සජ්ජායනා කරලා දෙවියන්ට ඥාතියින්ද පින්පමුණවල දවසේ වැඩ කටයුතු නිමාව දක්වමු කියලා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡේ සක්ඛෝ මුජෝච සූජෝච මුදුවනති මානී සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලෞක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච කුලේසු අනනුගිද්ධෝ නච්ච කුද්දං යේන විඤ්ඤෝ පරේ උපවදීයං සුඛිනෝ වාඛේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේ කේචිපාන භූතත්ති තසාවා ථාවරා වා නවශේෂා ये महन्ता वा मध्यिमा रस्सकानुकतूला दिट्ठा वा एवं अद्दिट्ठा ये च दूरे वसन्ति भूता वा सम्भवेशी वा सम्पे सत्ता भवन्तु सुखितत्ता न परो परं निकुम्बेत කත්තචිනං කංචේ ව්‍යාරෝසනා පටික සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යථානියං පුත්තං ඒක පුත්ත මනුරක්ඛේන් එවම්පි සම්බ භූතේසු මාන සංභාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ මාන සංභාවයේ අපරිමාණං උද්ධං අදෝචති රියංචේ අසම්බාධං අසපත්තං චිත්තං චරං නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගත මිද්දෝ සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවුදිත්තිං ච අනුපකම්ම සීලවාදස්සනේන කාමේසු විනේයගේ ධන්නයි ජාතු කප්පසෙයං පුනරේති ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදායේ තේන සච්ච සබ්බ රෝගෝ විනාශතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං හිත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු පත්ති සිද්ධියා ඊත්තාවතාච යම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සිද්ධියා ඊත්තාවතාච යම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු මං පරං සියලුම ඥාතීන් ජීපත්